කෞරණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේද හතරවෙනි දවසේ මේ පැය අපිට ඉදිරිපත් කරලා තියෙන ධර්ම දේශනාව සඳහා ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝමෝ භික්ඛවේ කාලා සම්මා භාව්‍යමානා සම්මා අනුපරවත්තියමානා අනුබෝධේන ආසවානං khයං පාපෙන්ති කතමේ චත්තාරෝ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනාති තී අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා කුජි සම්පන්න පින්වත්නි අද මේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන විචිච්ඡ වටිනා සූත්‍රයක් ဒုတိ ය කාල සූත්‍රය ඉදිරියෙන් තියාගත්ත මේ ධර්ම දේශනා මාලාවට මාතෘකාව වශයෙන් ඒ සූත්‍රයේදී බුදුජානන් වහන්සේ යෝගාවචරයේ විසින් නැත්නම් භාවනා වේදිච්ච ඒ භ්‍රමචාරය යෙදෙන කෙනෙක් විසින් මේ ලැබිච්ච වටිනා කාලය, මේ ලැබිච්ච ප්‍රස්තාව, මේචන සම්පත්තිය කාලෙන් කාලයට අනුග්‍රහ කළ යුතු කරුණු හතරක් මේ සූත්‍රයේ විග්‍රහ කරනවා. යම් කිසි කෙනෙක්ගේ ලැබෙන ලැබෙන කාලය ලැබෙන ලැබෙන ක්ෂණය ලැබෙන ලැබෙන ප්‍රස්තාව අවස්ථානුකූලව මේක එකට යොදවනවා නම් බුදුසම්මසේ සාතිකයක් දෙනවා යාක්‍රමයේ අනුපිළිවෙලින් ඒ බලාපොරොත්තු වෙනා වූ ආශ්‍රවක්ෂය කිරීමට තවිතා කුඩා අනු කුඩා කෙලස් පවා චිත්තසංතාරයෙන් දුරු කිරීමටපත් වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒ සඳහා විශාල කැපවීමක් කරපු විශාල කාලීය ධනයේ ශ්‍රමය සංවිධානය කැප කරපු පිරිසකට ඒ වාගේ බුදුජානක වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරලා ද සූත්‍රයක් ගාක් වටිනා මොකද බුදුජානක වහන්සේ තමන් වශයෙන් අත්දකලා මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේක දේශනා කරනවා. ඉතින් ඒ අංග තුනක් නම් වශයෙන් කියනවා නම් කාලානුරූපව ධර්ම ශ්‍රවණය කිරීම අවස්ථානුකූලව ධර්ම සාකච්ඡා කිරීම සහ ඒ මත ඉඳගෙන වරින් වර වරින් වර සමතේ වැඩි වීම එවතන් සමාධිය වැඩි වීම කියන කාරණා අපි ඊයේ වෙනකොට සාකච්ඡා කළා තිබුණා. අපි විශේෂයෙන්ම සාකච්ඡා කරේ වගේ අර සූතමේ ඥානයක් ඇති සාකච්ඡාන විමසුම් බුද්ධියක් ඇති කෙනෙක් කොහොමද සමතේ වඩන්නේ නැත්නම් මොකද්ද සමතේ වඩනවා කියලා කියන්නේ මොකද්ද සමතේ වඩනකොට වෙන්නේ මොකද්ද තමන්ගේ කෘත්‍ය කියලා හොඳට පිරිසිදු වෙන්නේ දිගින් දිගට කරගෙන යනකොට ඉතින් අපි සමාලෝචනයක් වශයෙන් කෙටි සාරාංශ කිරීමක් ගත්තොත් සම්මුතියෙන් කරන්න හදන්නේ නිවර්ණ ධර්ම යටපත් කිරීමයි එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලස් తాවකාලිකව දුරුවන් කිරීමයි ඒ පරිඋත්ථාන කෙලස් කියන එක <clears throat> ත්‍රිපිටකේ පුරාම පොදු යක්වන්නේ පංච නිවර ධර්ම කියලා නමුත් මේ පරිසම්බිදා මාර්ගය වගේ තැන්වල ඒක හයකට කඩලා පෙන්නනවා. එතකොට උද්දච්ච කුච්ච කියන දෙක දෙකට කඩලා ඉතින් ඒ නිසා සමහර වෙනස්කම් දකිවි. නමුත් අටුවා යුගයට එනකොට අභිධර්ම විග්‍රහයන් වලට එනකොට පහ තමයි ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධයන් අතර පංච නීවරණ ධර්ම කියලා සඳහන් කරනවා. ඉතින් පංච නීවරණ ධර්ම අර ඒ වෙනකොට ඒ යෝගාචරයා සීල ශික්ෂාවෙන් සුත්තමේ ඥාණයෙන් සාකච්ඡාවෙන් තේරුම්තර තේරුම් අයින් කරපු තේරුම්ගෙන අයින් කරපු ඒ ගොරෝසු කෙලස් වල ඡන්දපරස ගති වල හේවණලි මේකේ තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්නේ ඒ ඡන්දපරස ගොරෝසු කෙලස් ඒවට කියනවා වීතික්කම කෙලස් කියලා. මේ වචනේ මේ කාල වචනේ කියවනම් උල්ලංඝනය වෙන සමාජ නීති උල්ලංඝනය වෙන තරමට ගොරෝසු කෙලස්. අපි ඒවා නොකර අතාරිනවා. ඒ නොකර අතහැරීම අපි කරන්නේ කාය වචන දෙක හික්මීම. මේකට කියනවා කාය දුෂ්චරිත නොකර සිටීම, වචී දුෂ්චරිත නොකර සිටීම කියන එකට කියනවා සීල ශික්ෂාව කියලා. නමුත් මේ යෝගාචරය අපි මෙහෙම කියමු. ඒක යෝගාචරය ලොකු ජාග්‍රහණයක්. දැන දැන වැඩි කෙරෙන්නේ නැත්නම් වැඩි කෙරෙන්නේ කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා, නොකරින්න උත්සාහ කරනවා, හික්මෙනවා. ශිෂ්ට ගති ඇති කරගන්නවා, මෙලෙක් ගති පහල කරගන්නවා. සංස්කෘතික ගති පහල කරගන්නවා මහත්ම ගති පහල කරගන්නවා. ඒක විශාල යාග්‍රහණයක් මොකද ලෝකෙ මෙයන්නේ අනිත් පැත්තට නිසා. නමුත් මෙහෙම කරලා යෝගාවචකය ඒ දුෂ්චරිතයෙන් ගෙන්වීමේ හිත සුදු කරනකොට උගුණු කරනකොට භාවිත කරනකොට පේනවා කායික වර්චේ වශයෙන් මේවා උල්ලංඝනය නොවුනට වීතික්‍රමයේ නොවුනට හිත ඇතුලේ ගොජ දානවා කියලා. ඒ නිසා සමහර වෙලාවට තමන්ගේ සීලේත්ම ගලපෙන தත්ත්වෙ තමන්ගේ පරිසරයට තරම් නොවන මට්ටමට හිත රාග මිශ්‍රිත වෙනවා, ද්වේෂ මිශ්‍රිත වෙනවා, හිතගෙන නිඳන මට්ටමට එනවා. තමන් පිළිබඳව අතීතනාගත සැක පහළ වෙනවා. වරක කර දේවල් පිළිබඳව තද්ද බල චිත්ත පීඩාවට සංతాපයටපත් වෙනවා. ඒ තමයිලාට අතීත සැලසුම් තමන්ට නිින්ද යන්නේ නැති මට්ටමට එන්න පටන් ගන්නවා. ඒකද යෝග ආධාරව තේරෙනවා අර ඇති කරගත්ත සීල ශික්ෂාව තහවුරු කිරීමස්. ඒක නැත්තම් තමන් නතු කර ගැනීමක් සඳහා එහෙම නැත්නම් බුද්ධියට අයිති කරන්න මේ හිතේ මේ ගොජ දාන එකත් එක්ක කරන්න බෑ කියලා. එතකොට යාට <coughs> කැමති නම් සීල ශික්ෂාර කොට වෙන්න පුළුවන් සමා වෙන්න සීල ශික්ෂාරද සමා ශික්ෂාර කොට වෙන්න පුළුවන් මුගය දෙනෙක් එහෙම කරන්නේ මොකද ඒගොල්ලෝ හිතනවා මේ හිතේ තියෙන කෙලෙස් වල යටපත් කරන්න බෑ අපිට පුළුවන් මේ ජීවිතයේ සීල ලක්ෂණයට විතරයි ඒ බැරි අතු අල්ලන් ගන්න ඕනේ නැහැ කියලා භාවනා නොකර දාන සීල දෙකෙන් අතර වෙනවා සමහර කෙනෙක් තමා විසීම කරගෙන මේ දාන ජීවිතය තමා විසීම කරන්නේ මේ සීල ජීවිතය තව තවත් තහවුරු කිරීම සඳහා ස්ථාවර කිරීම සඳහා සිය භාවනා උත්සාහ කරනවා එතකොට ඒ භාවනාවත් පළවෙනි අවධිය තමයි මේ හිතේ පැන නගින අර ගොරෝසු කෙලෙස් වල හේව නැලි අයින් කිරීම මේක සර්වඥාන් වහන්සේගේ වචනෙන් කියනවා ගොරෝසු කෙලෙස් කාම ගුණ කියලා හඳුන්වලා තියෙනවා අසපින වීම කන නාසය දිව කය මන සාධාරණව සාධාරණව අනුන්ට කරදර වෙලා හෝ නොවි තමන්ට කරදර වෙලා හෝ හරියට හෝ වැරදියට මේ ඉදරම් පිනවීම හරහා තමයි අර විචිකම කෙලස් වෙන්නේ ඒ සඳහා මේ කාමගුණ රැස් කිරීම තමයි අපි දවස පුරාවට කරන්නේ. අවදිින් ඉන්නේ හැම වෙලාවෙම කාමගුණ රැස් කරනවා. ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. සමහර මරණ ගම්ම ඒක ඉවරක් වෙන්නෙත් නෑ, රසවින්දනේ ඉවරක් වෙන්නෙත් නෑ. නමුත් මරණ මොහොතේ ගොඩක් රැස් කරපු කෙනෙක් ගොඩක් දුක් විඳිනවා. ඒක සාමාන්‍ය තර්ක මනසට අහු වෙනවා. නමුත් ඉන්නේ අසත්පුරුෂයන් අතර නම් යාට ඒක ඉන්න ගම්ම තේරෙන්නේ නෑ. මේ රැස් කරන දේවල් දාලා යන්න වෙනවා. අකමැති කෙනෙක් අතටපත් කරන්න වෙනවා. මේ කවදාකවත් කැමති කෙනෙක් අතට දෙන්න බෑ. දීපු මිනිය කවුරුමත් ඒවා ඒක Tamanට කැමති විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මේකට කියනවා අප්‍රිය 10 අධිකාරය කියලා. ඒචීදී තබි ජීවරාත්‍රි මහන්සියලා අතිකාල සේවාවල් කරමින් දුවමින් පණමින් හම්බ කරනවා. සමහරු ඒක ප්‍රයෝජනෙට සලකලා නොකර බැරි නිසා කරලා ටිකක් වෙලා වෙන් කරගෙන ඒ වගේම తాවකාලිකව වෙන් වෙලා කායික වාසික නෙවෙයි මානසික සුද්ධියක් සඳහා සමතයක් සඳහා යෝගී තැනකට එනවා. එහෙම නැත්නම් පැවිදි වෙනවා. එහෙම නැත්නම් ගිහිගේ తాවකාලිකව අතහරිනවා. අන්න ඒ කෙනාට විතරයි අර හේවණල්ල පේන්නේ. කාම ගුණ අයින් කරන්න උත්සාහ කරන කෙනා ඒ මත්තේ ඉඳගෙන අර පරිවෘත්තහන කෙලෙස් අයින් කරන්න ගිය කෙනාට විතරයි පේන්නේ මරෙන්ද ඉස්සෙල්ලාම මේ තමයි රැස් කරපු කාමගුණ මොන්න ප්‍රයත්නයක් කරලා ලොකු ජාග්‍රහණක වශයෙන් අයින් කරා. ඒ කාම සංඥා එළවෙනවාද දෙනවා. මේ කාම සංඥා ටික තමයි අපි සමත භාවනාවේදී විචි මරමේ නිවර්ණ වශයෙන් අයින් කරන්නේ. ඉතින් සඳහා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දීර්ඝ පරිශ්‍රණයකින් පස්සේ මතක් කරනවා මේ කාම සංඥා ඉවත් කිරීම සඳහා රූපයක් ඉදිරියට ගන්න ඕන. විශාල ගලක් පෙරලන්න අපි අඩේට ගලක් ගන්නවා. ඒ ගල පොඩි ගලට වහංගු කරලා තමයි ලොකු ගල පෙරලන්නේ. අනිත් වගේ මේ කාමයේ අයින් කරපු යෝගාවචරය කාම සංඥා අයින් කිරීම සඳහා රූපයක් ඉදිරියට ගන්නවා. අපි ඒකට කායानुපස්සනාව කියලා කියනවා. මේ සඳහා බුදුරජාණන් වහන්සේ 40ක් අරමුණු පෙන්නලා දීලා තියෙනවා. මේ කාම සංඥා අයින් කිරීමට ගන්න අඩේට. මේකට තමයි කමඨාන කියන්නේ. මේක තමයි අපි අරමුණ කියලා කියන්නේ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රායෝගික බොහොම ඍජු දෙයක් නම් තමන්ගේ කයම ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා හොඳට වාඩි වෙලා සමසිත සම බරව සහල්ව වාඩි වෙලා තමන්ගේ මේ කයේ හිත පවත්නවා මම දැන් මෙතන ඉන්නවා කිය. ඒ හිතට එනකොටම නිවන්න පහම නැහැ. එසේ යම් කිසි කෙනෙකුට අරසා විශාල කාය දුස්චර්ත වචී දුස්චර්ත වයින් කරලා කාම සංඥාවන්ගේ තියෙන මේ පෙළන ගතිය, තවන ගතිය දැකලා මේක අයින් කරන්න ඕන කියලා හිතනවා නම් එන පරිශන මට්ටමේ පරීක්ෂා කරලා බලන්න. තමයි යම් චිත්තක්ෂණයක ඉන්න ඉරියව්ව අනෝ මම දැන් මෙතන ඉන්නවා කියලා හිතන ඉරියව්වේ කවදාකවත් රාගයක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන දෙයක් නැහැ ඒකේ. දැන් මම පුරුෂයෙක් වශයෙන් ඉස්තියගේ ඉරියව්වක් පහළ හිතුවත් නම් කාගේ පහළ වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් මම මෙතන ඉන්න මගේ දරුවෙක්ගේ හරි ප්‍රිය කෙනෙක්ගේ ඉරියව්වක් පහළ හිතලා ගත්තොත් රාගේ පහළ වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගේ ඉරියව්ව වලට රාගේ පහළ වෙන්නේ නැහැ. පහසුවෙන් ඉන්නවා නම් සමබර නම් සහල් නම් ද්වේෂය පහළ වෙන්නත් බෑ. ඒක අපි උපෙලා සපෙලා දෙන්න ඕන. දඬුගන්ඩේ ගැහුවා වගේ කුරුසෙල් තියලා අණ ගැහුවා වගේ ඉරියව්වකට ගියොත් ඉඳගත්තු වෙලාවෙ ඉඳලා ද්වේෂය. එතකොට නීවරණයක් අලුතෙන් දාගත්තා වෙනවා. ඒ වගේම කඳ කෙලින් තියානෝ ඉන්නකොට නිදිමත පහළ වෙන්නේ නැහැ తాවකාලිකව. ජය ජුකය ඇතුව සමමිතික භාවය කතා කරනවා. ඊට පස්සේ අතීත අනාගත දෙක ඕන තරම් ගන්න දෙතිය. අපි අදිස්ථාන කරනවා මම දැන් කියන වචනේ. දැන් කියන්නේ මේ මොහොතේ. කදාකත් අචිනාරයන් හිතක වර්තමාන බුද්ධියක් නැහැ. ඒ නිසා දැන්. ඒ වගේම මෙතන මේ Taman ඉන්න තැන විතරයි යන්න තියෙන තැන හෝ ආපු තැන හෝ කන්තෝරුව හෝ ගෙදර හෝ වෙන ආයතනයක් නෙවෙයි. මෙතන මම දැන් මෙතන කියන තැන හොඳටම පෙන්නනවා. යෝගාචරයේ චිත්තක්ෂණ වශයෙන් මෙතෙන් දෙන්න පුළුවන් නම් ඒ යෝගාචර රෞත්‍ය සම්පන්නයි කායික වාචික වශයෙන් ඒ චිත්තක්ෂණය නිවරන්නේ ඉතින් එකයි යෝගාචර ඊට පස්සේ කියන්න තියෙන්නේ මේ චිත්තක්ෂණය දිගින් දිගට පවත්වන තාක්කල් සමතය හරි ඉතින් මේකට ගොඩාක් වෙන ක්‍රම තියෙනවා සමසතරික කර්මස්ථාන තියෙනවා. ඒ ඕන එකක් හරහා කරන්න ගන්නේ ගත්ත අරමුණත් එක්ක ඍජු මූණට මූණ දාලා ඉන්න තාක්කල් ඒ අරමුණ 40 වෙන රාග ද්වේෂ ඇති කරනවා නෙවෙයි. ඉතින් ඒ අරමුණ ඇති කිරීම සඳහා අපිට කසින මණ්ඩලයක් හදනවනම් ඒ ඒ වර්ණ හොයන්න ඕනේ, මැටි අනන්න ඕනේ, පාට කරන්න ඕනේ, සකස් කරන්න ඕනේ. බුදුන් වහන්සේ මේ කය නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලලා ඒ ඉරියව්වේ ඉන්නකොට ගමන් අපි හිතමු ඒ ඉරියව්ව ඇතුලේ හුස්ම ගන්න වැඩි ප්‍රාණි එහෙම නැත්නම් භවයේ පවතින හැටි ආශස්වසාවේ පේනවනම් දැන් ආශස්වසාවේ තියෙන සුවිශේෂී ගුණයක් පෙන්වනවා සන්තෝෂව පනීතෝච ඒක බොහෝම සාන්තයි. ඒක ප්‍රණීතයි. අසේචන කෝච සුකෝච විහාරෝච. ඒක හදන්න නැති අනන්න ඕනේ. සුසාන භූමියට යන්න ඕනේ නැහැ. බුදු ගේකට යන්න ඕනේ කමක් නැහැ. මේ කය ඉබේ ලැබිච්ච එක. මේ කය හම්බෙන හුස්ම මනුෂ්‍යයෙ ඉබේ හම්බෙච්ච එකක්. බලන්න බුදුරජාණන්සේ කොච්චර ප්‍රායෝගිකද කියලා. අපි භාවනා කරන්න වෙච්චාම දැන් හොයාගෙන යනවා. විශාල කර්මමේ කෂින මණ්ඩල හදනවා. ඒක හොඳයි. අර වැඩේ කරන්න බැරි නම් තමන්න තමන්ගේ කය තමන්ගේ ආශාස ප්‍රසවාසයත් එක්ක යාළු වෙන්න බැරි නම් සුවද වෙන්න බැරි නම් ඒකට මූලට උණ දාගෙන ඉන්න අමාරු නම් තමයි අර උපක්‍රම කරන්නේ. ඒක අවලංගු දේවල් නේ බුදුරජාණන් වහන්සේ සම්මත දේවල්. ඊට පස්සේ අපි ඒ මම දැන් මෙතන චිත්තක්ෂණේ ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා අපේ වෙන වෙන දේවල් වලට තියෙන ආසාවල්. වෙන වෙන දේවල් වල ගැටුම් දිග්ගමත අතීත අනාගතයට පයින් ගති මෙහෙම ඉඳලා ඔය කියන තරම් ආශාවක්ෂය කර ඥානයක් ලබන්න පුළුවන් කියන සැක ඕන තරම් ඉන්න පුළුවන් මේක කිසි කෙනෙකුගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි කිසි කෙනෙකුගේ සීල නැතිකමක් නෙවෙයි කිසි කෙනෙකුගේ සමාධිය නැතිකමත් මේක වෙන්න පුළුවන් දෙයක් මොකද සංසාරේ මෙතුවක් කල් මේකට පුළුවන් තරම් අභිජන කාමෙනි අපි ඇති කරගත්තන කොච්චරද ගැටුම් ද්වේෂය ඒ වගේ මේ දෙක නැති වෙනකොට දෙයට මතක තියාගන්න මේ හිතට රාගයයි ද්වේෂයයි දෙක නැති වෙච්ච ගමන් ඉඳට වැටෙනවා මේ අවදි කරන්නේ තමයි මේ රාග දර්ශන පෙන්න පෙන්න ඉන්නේ ද්වේෂය ඇති කරමින් යන දෙකම පහු ගෑවිලි දෙකක් ඒ පවර ගාය දෙක නැති හිත හංගනවා. ජීවන බාහිරටපත් වෙනවා. ජීවන මිද්දටපත් වෙනවා. ඒ නිසා අපිට අවදීන් තියාගෙන ඉන්න නම් එක්කම එක රාගයෙන් කුප්පන්න ඕනේ නැත්නම් ද්වේෂයෙන් කුප්පන්න ඕනේ ප්‍රයෝගයෙන් රාග ද්වේෂ නැති කරනකොට නිින්දෙනවයි කියලා කියන්නේ භාවනාවේ දියුණුවක් කියලා හිතාගන්න හැබැයි මං කියන්නේ මේ බුද්ධි වෙනවා වෙනකොට බුද්ධි වෙන එක ලොකු දෙයක් කියලා ඒක නෙමෙයි මම කියන්න හදන්නේ මේ හිතේ ඇති හිත සැඟවි ගන්නවා හිත නිරස වෙනවා හිත ඒකාකාරී වෙනවා ඒකට හැංගී ගන්නවා ඒ කියන නිසා අපි දැනගන්න ඕනේ මේ රාග ද්වේෂ මොකක් නැත්නම් රාග ද්වේෂ නැති වෙනකොට මොහේ ඉස්සර වෙනවා මේ තමයි නිින්ද කියන්නේ ඉතින් ඒව එකක්වත් මම ඉල්ලලා ගත්ත දෙයක්වත් මගේ සීල අඩපාඩුවක්වත් සමාජ අඩපාඩුවක් නෙවෙයි මනුස්සකම කියන්නේ. මේ මනුස්සකමට මූණ දීලා හිතවිලි තෙන්න පුළුවන් කාමච්ඡන්දේ හිතවිලි තෙන්න පුළුවන් ද්වේෂයේ ගැටුමමන අපේ නිදිමතානේ මේක එළිය හොඳයි කියලා මුදිය ගන්නවා නම් කියලා නැත්තම් මේකම නිදිමත වෙන ගතිය නැත්තම් අතීතය අනාගතය ආශ්‍රය කරන හිතවිලි නැත්තම් මේ වගේ පුංචි වැඩකින් නිවන් දකින්න පුළුවන් කියන සැක එන්න පුළුවන්. ඒ එකක්වත් දෙන්නේ ස්ථිර ඉන්න නෙවෙයි. ඒ ස්ථිර වෙන්නේ වටේක ගැටුමක් විතරයි. අපි ඒව එන බව දැනගෙන ඉන්නේ අණ්ඩයි. ඇවිල්ලා ඉඳලා මට කරන්න දෙයක් නෑ. ගියාට පස්සේ මම ආයෙත් ආනපානට යනවා. මොන්නේ ඒකට තව කෙනෙක් එනවා. යා ගියාට පස්සේ ආයෙත් ආනපානට යනවා කියලා. මේ මොනවත් නැති තැන හිත අල්ල බඳ ගන්න. හිත කීකරු කරගන්න දෙයට තමයි අරමුණ කියන්නේ. ඒක නිසා මේ අරමුණ නැති වුණා කියලා පච්චත්තාප වෙන්නත් එපා. කාමච්ඡන්දය දේවල් ආවයි කියලා ද්වේෂ කරන්නත් එපා. මේ කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නැති වෙලාවට පුළුපුලුවන් වෙලාවට අපි පාවිච්චි කරන අරමුණ මේ හිතට තේමාවක් දෙන්න. මේ හිතට එක මල් මලක් අමුණනකොට ඒ නූලට දාගත්තට පස්සේ මල් ඒ නූල තේමාවක් වෙනවනේ ඕන දැනට අරගෙන යන්න පුළුවන්. ඒකයි අපි හිතමු දරුවෝ හතර පහ දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ දරුවන්ගේ කටයුතු කරන ගමන් බැට්ටියක් හොයන්න එපායි. පොල් ටිකක් ගහගන්න එපායි. ඉතින් දරුවෝ කරදර කරන එක තමයි දරුවන්ගේ හැටි. එහෙම නැත්නම් අංශදාග දරුවෝ නම් බම්මන දරුවෝ නම් ඇඳක තිබ්බහම ඉන්නේ. එහෙම වැඩන්නේ අම්මලා ගම දෙන හැම බම්මන දරුවෝ. දරුවෝ දඟලනවා කියන්නේ හොඳයි. ඉතෝකර දරුවෝ කියලා කියන හොඳයි. එහෙම නැත්තම් තිබ්බ දැන මැටි ස්පීම ඇති බැරි ඉන්න දරුවෝ බට්ටුවෙන් දෙලේසි අම්මල. දරුවන්ගේ වැඩක් නැහැ. ඒ නිසා මේ හිතේ රාගය නැත්තම් වැඩක් නැහැ ඔය හිතේ. හිත කියන්නේ රාගය දනවන කැදල්ලක්. ද්වේෂය දනවන කැදල්ලක්. මේකෙන් කියන්නේ මම ජීවත් වෙනවා කියලා. මම අයින් කරන්න හිතනවා කියලා කියන්නේ කිසිම හේතුවක් නැතුව අදිෂ්ඨාන මට්ටම අයින් කරන්න බෑ. අපි ළඟ තියෙන මේකට ඇති ද්වේෂය නිසා තමයි අපිට ඉතුරු වෙන ඉඩටිවත් වැඩ කරගන්න බැරි වෙන්නේ. නිසා රාගයට එන විහිදන්නේ ඒකදී මම ඉල්ලලා නෙවෙයි ආවේ අදිෂ්ඨාන කළා නෙවෙයි ආවේ චේතනා කළා නෙවෙයි ආවේ නිසා මේ රාගයට මගේ පරණ ණයක් ණයකාරෝ කිටිනවා ද්වේෂයේ අමනාපකම නුරුස්නා ගතිය වර්ධි වෙන ගතිය මම කැමති නෑ. මේ දොරෙන් කිසිම කෙනෙක් කැමති නෑ. නමුත් අපි හිත කොච්චර ආතුර වෙනවද බලන්න. මේක බුදුරජාණන්සේ කියලා තියෙන රෝගයක්. ද්වේෂය කියන්නේ සුද්ධ රෝගයක්. ඉස්සෙල්ලා වෛද්‍ය විද්‍යාව හොයාගත්ත මේ සයිකෝසොමැටික් ලෙඩ මෙන්න මේ ලෙඩ මනස රෝග නිසා එන්නේ අනිත්ව කය කියලා දැන් දන හැම කායික රෝගයක්ම සයිකෝසොමැටික්. හිත නරක වෙච්චාම ආතතිගත වෙච්චාම මේ අසහනයටපත් උච්චා මේ වලට බඩපත් කරනවා. ඒ නිසා මේ ද්වේෂ හිත ආසතිගත හිත ලොඩක් disease වර්තමාන මොහොතේ අසහනේ දිගටම අසහනේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියන නිදිමත ඒක නිකන් හිරගෙදරක් වගේ. තමන් හිර කරනවා නිදිමත ආවට පස්සේ මොනම දෙයක්වත් කරගන්න බැරි වෙනවා. ඉතින් අපි හිරේ වැටෙන්නේ කව අච්චු නඩුවා මුදින්නේ ශිපිටිකේ දාන්නේ. ඒ නිසා අපි මේක ජාගරියාන් යෝගයෙන් භාවනා කරලා අවදි වෙන්න හැටි දන්නේ නිසා හිත ඉබේම නින්දට වැටෙනවා. ඒකට අපිට ඉරගේකට ගියා වගේ. ඒ වගේම අතීතනාගත කල්පනා කිරීම බුදුරජාණන් දාස භාවයක් කියලා. අපි බලෝ අපි අනුන්ට කඹරනවා උදේින්ද හම්බ වෙනකම් කොච්චර ඉස්තිර කරුවත් මේ සැපති වෙන වර්තමාන මොහොතේ මෙතන හිටපන් කියලා එයාට පූර්ණ පුරේශ භාවයක් නැහැ එයාගේ අයිතිකාරය ස්වාමියා කියන දේට දාසකම් කරන්න ඕන ඉති උදේ හම්බෑ වෙනලා අපි කොච්චර පෞරුෂත්වයක් තිබුණාද අපිට කොච්චරක් සදාචාරයක් තිබුණාද අපිට කොච්චරක් ඉන්දිය සංගරේ තිබ්බත් අපේ දාස බව පේනවා අපි කොච්චර අතීතය ගැන දකිනවා <clears throat> අනාගත ගැන සැලසුම් හදනවා. වර්තමාන මොහොත පිළිචිගතියක් තියනවා නම් වර්තමාන මොහොත සම්පත්‍ති කරගතියක් තියනවා නම් වර්තමාන මොහොත සන්තුෂ්ටි කරගතියක් තියනවා මොකටද අනාගත සැලසුම්. මේ ජීවන සම්පූර්ණ අනාගත සැලසුම් වලින් කරලා තියෙන වර්තමාන මොහොත මදි. ඒක අංග සම්පූර්ණ නැහැ. වර්තමාන මොහොතේ දේශ කරනවා. ඒ නිසා මේ දන්න හැම පරිශ්‍රණයක්ම අනාර්යයි. බුදුරජාණන් වහන්සේ දේශනා ආර්ය පරිශ්‍රණයක් උත්සාහ කළ බලන්න කියනවා අඩු ගන්න දවසට විනාඩි 5ක් නැත්නම් සුමානකට පැයක් හමාරක් මේ වර්තමාන පොඩක් තියලා බලන්න. අන්න ගිය දවසේ තේරෙයි අපි කොච්චර යම් කිසි විශේෂයකට සූරදේතාක් අපි දාශභාවයටපත් වෙනවා. අපිට වර්තමානයේ ඉන්න කැමති නැහැ. අපේ ශිල්ප, අපේ හැකියාවන්, අපේ දක්ෂකම්, අපේ පෙරදින සේම වර්තමානයේ ඇදලා ගන්නවා. දාස වෙනවා අපි. ඊගාට බුදුරජාණන් කියනවා මේ සැකේ. සැකේ කිසිම පදනමක් අවශ්‍ය වෙන්නේ ඕනම දෙයක් ගැන සැක කරන්න පුළුවන්. සැකේ කියන්නේ වගේ කිසි දෙයකට මායින් කරන්න යන්නේ මේක කියනවා කාන්තාරයක් වගේ කියලා. ඕ අප අද නිකන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් මේ වගේ රටක දවසට කී දහහක් විවාහ රෙජිස්ටර් වෙනවද කී දහහක් විකස හදනවද කියලා. සංගණනනෝ බලනකොට විවාහ රෙජිස්ටර් වලට වැඩිය වැඩිලු දුක්කසාද. ඒ මොකද සැකේ. තමන්ගේ පාට්න ගැන සැකයි. ඒ සැකේ ආවට පස්සේ ආ මොන්නම තාලකින්වත් ඒක වළක්වන්න බෑ. ඉතින් මේ සැකේ කියන එක අපි උපයපු සෑම වස්තුවක්ම විලවලා දානවා. කිය අපිට එකිනෙකා විශ්වාස කරනවා නම් විශ්වාසා පරමාණු. අපි මේ හිටපු දවස් හතර කොච්චර එකිනෙකා විශ්වාස කරලා කොච්චර දෙවියෝ හිටියද? බීජෙක් ගැන සැක කරන්න දෙයක් නැහැ. අපි ඔක්කොම එකම එක බත්තලිය කන්නේ. ඒක තන බුදියන්නේ. ඒක තන භාවනා කරන්නේ. අපි අතර පුදුම සමගියක් තියෙනවා. පොඩි පොඩි සැක තියෙන්න ඇති. නමුත් අපි කවදාකවත් නැති විදිහට විශ්වාසය තුළ තියෙන ඥාතිත්වය. ඉතින් අපි ගෙවල් දොරයි ඉන්නේ ඥාති කර මොකද කියන්නේ? සැකවල ගුඬු කැට එකම දූ දරුවෙක්වත් කැමති නෑ අම්මා අප්පා ගලගෙන ක්‍රමයට. උන්ට ඔදියෝ හොඳට කරන්න පුළුවන් ඕගොල්ලන්ට කරන්න නැහැ. අර පෙත්‍රින් එක්කෙනෙක් මට කියනවා කිල්ල තුන්දෙර පහිටන් ඉන්නේ. හැමදාම ඇවිල්ලා කියනවා අර කොහේ අර මොස්ටර් ඇවිල්ලා තිනවා මේ ගැජට් එක ඇවිල්ලා තිනවා. ඉතින් මේවාස දුප්පත් සාමාන්‍ය දුප්පත් මිනිහා දැන් නම් හම්බ කරනවා. ඒ වගේ දවසක් පෙත්‍රින් පෙන්ලා කිව්වලු ඇත්තටම බලන්න හරිය නෑ කියලා. ඉතින් පොඩ්ඩම ගා කියනවා නෑ නෑ අර බැංකුවක බිත්තියක් තියෙන එකට ගපම අපච්චිට කල්ලි හම්බ වෙනවා කියලා. පොසේක හරි නැති උනාට බිත්තියට ගපම කල්ලි හම්බ වෙන බොරු කියන්නේ කියලා. මම ගත්තේ තියෙන්නේ මම අපිට කලකන්නේ නැහැ කියලා. රාජ්‍යද අපිට ඇති වෙන කලකන්නේ නැහැ. නවරාජ්‍යපති අපිට ඇති වෙන කලකන්නේ නැහැ. කරන්න පුළුවන් කියලා. කොරම ඕගොල්ලෝ දන්නවනේ. උපරිමයෙන් කරන්නේ. කාදාත් විශ්වාසය දිනන්න පුළුවන්. මේ ලෝකෙ එක එක්කත් එහෙම විශ්වාසය දෙන්න බැරිලා නැහැ. ඒ නිසා අපි කරන සාපම තමයි මේ කර කියලා එන්නේ. ඒ නිසා මේක පද්ධතියක්, හරයක් නැති, මුලක් නැති දෙයක් කියලා හිතාගත්තොත් අනන්තවත් උදේ වෙලා හඳ වෙනකන් සැක එනවා. උඩට පොර දානවා කියලා කියන්නේ ඉවරණය. ඉතින් අපි හිතමු මේ ඊයේ පොතේම වලිගේ මම කියන්නේ අපි හිතමු යම් කෙනෙකුට තේරුණා මොනම අභිධර්මයක්වත් ඕනේ නැහැ. මොනම රත්තරන් සමීකරණයක්වත් ඕනේ නැහැ. මොනම ධර්මයක්වත් ඕනේ නැහැ. වර්තමානයේ හිත පවත්වන්න පුළුවන් නම් මම දැන් මෙතන කියලා හරි. එතන කරන ආස්වාද ප්‍රසආසයක ඇතුළේ තියෙන ගන්නේ. එතන සක්මන් කරනකොට මේ වම මේ දකුණ මේ හැම චිත්තක්ෂණයකම සංසාර බැඳගෙන ආපු කෙලෙස් පටල මෝහ පටල කැපෙනවා. නමුත් ඒක පවත්තන්න බැරි ගමයි දුර්ලභම. නිසා අපි උත්සාහ කරොත් වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යමු දුවනේ කියලා කොච්චර නිවර්ණවත් කරන්නේ ලද්දලද වෙලාවේ මම වර්තමාන හිත පවත්නවා කියලා හරියට මේ ධන ගගා හිටපු දරුවෙක් නැගිටින්න උත්සාහ කරනකොට ඇවිදින්න උත්සාහ කරනකොට වැටෙන්නේ නැතෝ කවදාවත් නැගිටින්නේ නැහැ ඒ තක්කල වැඩෙනවනේ පිටිපස්සට ඒකෙන් තමයි ගොඩට වෙලා හරියන්නේ දැන් ඉන්න ඕන හිම වැටෙන්න දෙන්නේ නැහැ. මොකද අම්මලා ජග් ගහන පොඩි ඕල. අපි ඉන්න කාලෙම නේ වන නැගිටින්න වැටි වැටි නැගිටිනකොට තමයි හොඳ හයිය ආවේ. දැන් ඒ උඩ ජග් ගහලා ඒකට වැටෙන්න දෙන්නෙත් නැහැ මොනවක්වත් කරන්න දෙන්නේ නැහැ නිසා උන් නිකන් මේ කොණ්ඩියට බැලන්නේ නැති සත්තු හදන්න හදන්නේ. වැටෙන්න අරින්නේ. පොඩි එකා ගන්නකොට නාකිය ගන්නවා වගේ අංශභාගෙන්නේ නැහැ. නාකිය වෙන ගන්නොත් අංශභාගය හදෙනවා. නාකිය වැටෙන්න දෙන්න හොඳ නැහැ. පොඩි එකා හැදිලා තියෙන්නේ වැටෙන්න. වැටෙලා හතයි හතයි කියනකොට මොන සන්තෝෂයක්ද බලන්න. හොඳට ලෙෆ්ට් රයිට් කියලා ආම්සෝල්ද කෙනෙක් යනකොට වැඩියව තතන තතන වම දකුණ තියෙනකොට එන්නේ සතුට. ඉතින් වගේ තමයි වැටි වැටි වර්තමාන හිත ප්‍රවත්තනය කරන්නේ. ඔක්කොම පටන් ගන්නවා කිරිතරියගේ පරා පාඩමේ තමයි කිසිම කෙනෙකුට ආම්සෝල්ද කෙනෙක් වගේ ලෙෆ්ට් රයිට් කරන්න හම්බ වෙන්නේ නැහැ පටන් ගන්නකොට. මොකද මේ කියනවා දන් දුන්නොත් පුළුවන් වෙයි කියලා බොරු දන් දුන්නට වඩා කම් වෙන්නේ මේකට අරිතනක දන් දුන්නොත් මේ භාවන හරියයි කියලා දන් දුන්නොත් සිල්ලාකින් දෙයිද ඉතරයි සිල්ලක්වත් භාවනා කරන හම්බ වෙයි හම්බ වුණාට භාවනා වෙන්නේ නැහැ තමන්ම තටමඬ ඕන තමන් උත්සාහ කරන ඒත් මෙතන තියෙන මේ අහිංසකකම මේ තුමිතිය නියතමානීකම නැතුව ලොකු අත ගන්න හදනවා නම් එනකන් කෙටි ක්‍රම වලට හදනවා නම් ඒක බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් වෙනවා. ධර්මයේ කරන නිග්‍රහයක් වෙනවා. අමාරු මේ පාරගේ සංඝයාට කරන නිග්‍රහයක් වෙනවා. තමන්ගේ සීලයට කරන නිග්‍රහයක් වෙනවා. ඉන්සම් කොච්චර වැරදුනත් මම හරින්නේ නැහැ. මම දිගට කරගෙන යන ගෝණ දවසක තේරෙයි. ඒක දිගට චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට තත්පර දෙක තුනක් එක දිගට විනාඩි දෙක තුනක් අර ගත්ත අරමුණේ පාත්තන්න පුළුවන් නම් ඒක නට කවදාකවත් කියන්න බෑ මේ ගුණේ මට හම්බුනේ බුදුහාමුදුරන්ගේ මට මේ ගුණේ හම්බුනේ මගේ ගුරුහාමුදුරන්ගේ මට මේ ගුණේ හම්බුනේ අහවල් දෙයින් කියන්න බෑ තමන්ගේ මේ උත්සාහයෙන්මයි ඒක කාටවත් ආයෙ වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම පුළුවන්කමක් නිකමට හරි බුදුහාමුදුරුවෝ තිබුණා නම් උන්වහන්සේ පැකිලෙන්නේ නැතුව රාහුල කුමාරයාට වෙනවනේ. රාහුල කුමාරයා අවුරුදු 15ක් උත්සාහ කළා. අවුරුදු 7 දී පැවිදි වුණේ 21 වෙනකන් මොන විශේෂයක් ලැබුණේ නැහැ. අනිතික ප්‍රියම්බිකා යසෝදරාට හොරෙන් හරි දෙනවනේ කියනවනම්. හරි කියන්නේ යසෝදරා වෙනවම තටමන්න ඕනේ යාගේ වැඩේට. සුද්ධෝදන රජු වෙනවම තටමන්න ඕනේ යාගේ වැඩේට. දෙන්න බෑ. දෙපළ මාර්ග ක්‍රමයක් තියුණා නම් මාතෘ ජීවි රාජා හොයන්නේ තුසි ජීවි කියලා හම්බ වෙන්නේ නැහැ නේ මෙහිලා SMS එකක් හරින්න තිබ්බනේ. බෑ. යාර ගිහලා යාර ගෙනම් බෝ වැඩේ කරගනි. ඉතින් අපි ඒකට ලැජ්ජ වෙනවා නම් අපි ඒක කරන්නේ නැත්නම් එහෙනම් කරනකොට කෙටි ක්‍රම බලාපොරොත්තු වෙනවා. ඒ වත්තම ඔය අත්තරජ වලට විග්‍රහ කරනවා නම් ඒක ඉච්ඡර යෝගකමට ගැලපෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මේ උගය දෙනකොට මේක ඉච්ඡර අමාරු වැඩක් නෙවෙයි. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න වෙලාවේදී මම දැන් මෙතන ඉන්නවා. එතන මම තුන ආශාස ප්‍රසාසය දිහා ඒක සක්විත රජ කෙනෙකුගේ මිනිඔඩ්රුන්නේ තියෙන මිනි කොණ්ඩලටත් වඩා මුළු භවයේ පුරාම උපේලද උත්තුම දේ මේකයි කියලා හිතාගෙන ඒක කරන්න ගියොත් ලැබෙන ලැබෙන චිත්තක්ෂණයක අපි කොච්චර සතුට වෙන්න පුළුවන්ද? වර්තමානයේ හිත පාත් වෙනවා. මෙන්න මේ පවත්තගෙන පවත්තගෙන යනකොට මේ ශිල්පයක් මේක. අත්තර ධාරාමයි එන්නේ. මේ පවත්වාගෙන යනකොට යෝගාවචරයට වෙලාවක් එනවා. ආමිතෙක් වැටි වැටි ගිහිල්ලා අද නම් මේ මේ පසුවෙන් සාධක නිසා මම දැන් විශ්වාසයි. දැන් උස්ම 10 15ක් එකතු කරලා බලන්න පුළුවන්. එතකොට විනාඩි 10ක් විතර මට මොසලි මේක දිහා බලහින්න පුළුවන් කියලා අරමුණට මොනට මොන දාලා ඉඳීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක හොඳ විපස්සනා පැත්තෙන් බලනවා නම් සමාධිය පිළිබඳ හොර පුරු නිමිත්තක්. එහෙම කරනකොට කට කරනකොට එයා තේරුම් ගන්නවා මට ආද විනාඩි 10ක් ඉන්න පුළුවන් උනේ කල්යතුම සක්මන් කරපින්දා. එතෙන් කල්යතුම නාලාබු නිසා. එතෙන් මම බඩේ හොඳට ආහාර ශක්තිය තිබෙන නිසා. එතෙන් ඊ හොඳට නිින්ද ගිය නිසා මේ පසුබිම මේ හරියන දෙයට පසුබිම කිසිම පොතක ලියලා නැහැ. වරද්ද වරද්ද කරනකොට තමයි තේරෙන්නේ අද නම් හරි ගියා. හරියන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ නිමිති ටික දැනගත්තොත් හෙටත් කරන්න තියෙන ඒ වෙලාවට මේ දිහාවටම ඒ නිමිති සපයලා දෙනකොට මේ ශිල්ප ඉගෙනගෙන යනකොට කවදා හරි විනාඩියක් ඉඳපු කරාට විනාඩි දෙකක් තුනක් හතරක් කියන යනකොට ඒ ඒ අලුත් අර නීවරණයන්ගෙන් තොර අලුත් මානසික මට්ටමක් අලුත් චිත්ත tattයක් අලුත් විඥාන tattයකට එනකොට යෝගාචර ගොඩාක් කල් ගන්නවා ඒකට හැඩගැහෙන්න. ගුරුත්වාකර්ෂණයේ අර්ධ හිටපු අජටාවකාශ ගාමීන් අර ගුරුත්වෙන් කක්ෂ මිදිලා කක්ෂ ගුරුත්වාකර්ෂණය නැති තැන හැදගැහෙන්න ගොඩක් අය ගන්නවා හදට යන්න ඉස්සර වෙලා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඉතුරු ගමන කරගන්න බෑ. ඒක මෙහෙදි කොහොම කරන්නත් බෑ. මොකද මේ කිසිම තැනක් නෑ ගුරුත්වාකර්ෂණය නැති. කියනවා මෙතන ගියාට පස්සේ ඕගොල්ලෝ තමයි ගුරුන් අන්සලා අපි එකකන් ඕගොල්ලන්ට පාර පෙන්නන්නම් කියලා මේ පාරණ මැදිරියෙන් පාලනය කරාට ඒගොල්ලෝ කියන දේ අහනවා ඊට පස්සේ. අනිවාර්ය යෝගාචර කියන අර නීවරණ නැති ලෝකේ ගුරුත්වාකර්ෂණ නැති ලෝකෙ පුහුණු කරනකොට තමයි තේරෙනවා මේ වෙලාවේ <clears throat> කාමච්ඡන්ද ව්‍යාපාර තියෙන මේ දුද්දචක කුච්ච ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ හැබැයි වටේ ඉඳගෙන තෝ කඤ්ඤන් තෝ මරඤ්ඤන් කියන බල බල ඉන්න ඒගොල්ලෝ පොඩ්ඩක් අපිට ඉඩ හම්බෙලා තියෙනවා ලොකු ඉඩක් නැහැ පුංචි දූපතකට වෙලා ඉන්න වගේ වටේට මහමෝද ගොජ දානවා. යට කරගෙන යන්න හදනවා. නමුත් දැන් දන්නවා මම ඉන්නේ වියලි බිම කියලා. අන්නේ මේ ඉන්නකොට ඒ යෝගාචරය විසින් මේ ඇතිවෙච්ච අලුත් නිවරණ නැති தත්ත්ව පුරුදු කරන්න විපස්සනාද වගේ එහෙම නැත්නම් තමා විසින්ම සපයාගත යුතු ලකුණු ටිකක් තියෙනවා. ඒක අද මාත්‍රකාරත්වයක් අදාළ වෙයි කියලා මම හිතනවා. ඒකට කියන සම්පහන්සනය කරන්න කියන්නේ ලැබිච්ච දේ පණ වඩා ගන්නවා. ලැබිච්ච දේ සිද්ධ කර ගන්නවා. ලැබිච්ච දේ වශී කර ගන්නවා. වශී කර ගන්න නම් ඒ තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තමත් වෙන සම්පහන්සනා කියලා කියනවා. ඒක ඇති වෙනකොට විශාල සද්ධාාවක් මතුවෙනවා. මතුවෙච්ච ගමන් යෝගාවචරයේ ප්‍රඥාව බාල්තු වෙනවා. එතකොට සද්ධායෙන් ඉතින් නටන්න පටන් අර ගන්නවා. අද්දා හරි ගියා කියලා නටනකොට අර සතියක් නැති වෙනවා, සමාධියක් නැති වෙනවා, අවුල් වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට ප්‍රඥාව එන්න පටන් අර ගන්නවා, පේන්න පටන් අර ගන්නවා. මම මෙච්චර කාල සංසාරේ දුක් දරුවනකට එකතුව වස්තු හම්බ කරගෙන පුදුමාකාර වදින්න මේ එක සැපක්වත් මේ සැපකගේ නෑ. මේකේ රූපත් නෑ, සද්දත් නෑ, ගඳත් නෑ, රසත් නෑ, වාසත් නෑ, නායත් නෑ, සල්ලිත් නෑ, මොකුත් නෑ. ඇහත් නැහැ, කනත් නැහැ, නාසයත් නැහැ, දිවත් නැහැ, කයත් නැහැ. අපේ මේකනේ කරන්න ඕනේ. ඉතින් අර ප්‍රඥාව වැඩුණාන් පස්සේ යෝගාවචරයට මතක නැති වුණා ආපු ගමන. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ මේ අලුත් භූමියේ අර ගුරුත්වාකර්ෂණයේ තියෙන තන සමබර භාවය නෙවෙයි නිකන් අහසට ගත්ත හසෙන්තරාවක් ඒරොඩයිනමික්ස් නිතේ ඊට පස්සේ ගුවන්ගත වුණාට පස්සේ තරලයකනේ සම්බර කරන්න ඕනේ. ඒ සමබර කිරීම පුරුදු වෙන්න නම් මේ අනුබ්බිමේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. වර එක. මහන්තර තටු දෙකක එක පැත්තට යනවා වගේ. වර එක ප්‍රඥාව වැඩි වෙනවා දැනගන්නකොට මේ දෙක සමවරුනේ නැත්තම් මේ බිම විදිනා වගේ නෙවෙයි දැන්. ඒ නිසා ඒ භාවනාව නිසාම උපේන ඉපයන මේ අලුත් ධර්ම යුගල වශයෙන් පහළ වෙන්නේ. ඒකම වරින් වර වරින් වර ලෝ ප්‍රෙෂර් යා පොකට්ස් වලට ගියාන් පස්සේ ආසෙන් කරව ගහින්න පටන් ගත්තාම කියන්නේ පරිසද කරගන්නයි කියලා. දැන් එහාට මෙහාට දඟලනවා ඔක්කාර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සම්බර කරගන්නකම් කැප්ටන් කියනවා ඔක්කොම ආසන වලට යන්න ප්‍රතිගත කරගන්න. ඒ වගේ තමයි තේරෙනවා අනවශ්‍ය ශ්‍රද්ධාවක් වෙනවා නම් කිවරද්දක් නෙවෙයි මේ වටින දෙයක් මේ කියන්නේ. මොකද මේ ශ්‍රද්ධාව ප්‍රඥාව කාවාසිනිය කරනවා. ප්‍රඥාව ශ්‍රද්ධාව කාවාසිනිය කරනවා. මේ කියන සම්බර වෙච්චාම පුදුම රසයක්. ඒක වීර්ය වැඩි වුණොත් මේ පරියන්කේදීම රහත් වෙන්න ඕන සෝවාන් වෙන්න ඕන කියලා ඉතින් කත ගන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කඩා ගන්නවා. සමාධියේදී නින්දට වැටෙනවා. මේ දෙක සමබර කරන්න කවුද උදව් කරන්නේ? මේ බණක් අහලා දෙනොත් ටිකක් සුතමේ ඥානෙ තියෙනවා. නමුත් තමන්ම තේරුම් ගන්න ඕනේ සමාධියට වැඩි වුණොත් කුසීත වෙනවා. නින්දට වැටෙනවා. වීරයට වැඩි වුණොත් උද්ධච්ච වැඩි වෙනවා. අනාගතේ රසුන් හදනවා. මේ දෙක සමබර වෙන්න ඕනේ. ඉතින් මේක ඇඟිලි පහ වගේ පෙන්නන. මේ අතු මාතකංගිල්ල ප්‍රඥාව නම් සුලංගිල්ල වගේ තමයි ශ්‍රද්ධාව. වෙදකිල්ල වගේ නම් වීර්ය, දබරකිල්ල වගේ නම් වීර්ය, වෙදකිල්ල වගේ තමයි සමාධිය. මේ එකිනෙක සමබර වුණේ නැත්නම් නිවගෙන්ම අතුරු දියසුළු පහළ වෙනවා මේ දෙකටම වැඩි තියෙන සතිය වැඩ ඉන්න මැදවිල්ල වගේ උසටත් මහතටත් දිගටත් තියෙනවා ඒකට එයාට පේනවා වරද්දාගෙන තමයි පේනවා මෙන්න මේ විදිහට ගිය සමාධිය වලින් නින්දට බරයි ඒ වෙලාවෙදී මෙනේ කළ මෙනේ කළ ආවීර්ය ටිකක් වැඩි කරනවා ඊට වෙලාව අනාගත සල්සම් හදන්න ගියොත් සමාධිය කැඩෙනවා ඇවිස්සෙනවා ඒ වෙලාවට ඒ තේරුම් අරගෙන විදි අඩු කිරීමෙන් ඒක නැත්තම් අරමුණ නැවත නැවත සමීප අවශ්‍ය කිරීමෙන් සම්බර කරන්න. ඉන්නේ ඒ ධර්මතා භාවනා නොකරපු කෙනෙකුට PhD එකක් ගත්තත් හොඳ ගුරුවරයෙක් කොච්චර කියලා දුන්නත් කොච්චර දහනාදී කටයුතු කරත් කොච්චර ප්‍රාර්ථනා කරත් ගන්න බෑ භාවනා කරපු කෙනාට අත්දැකීමෙන් හම්බ වෙනවා හම්බ වෙනකොටත් මේ පාඩම යන්නම සම්බර වෙන්න ඕන. ඒ වගේම ඒ සීලේදී වගේ විශාල වීර්ය කරන්න ඕනේ සමාධිය හරි ගියාට පස්සේ හිමීට සමාධිය ඉඩ දීලා යන්න රින්න නම් වීර්ය අඩු කරන්න ඕන. මෙනෙහි කිරීම අවශ්‍ය කරන්නේ මුළුමනින්ම අවශ්‍ය නම් මෙනෙහි කරලා අර පොඩි එකනා පයින් ඇවිදින්න පටන් ගන්නකොට දඬුවටව ලයින් කරලා එයාට පයින් ඇවිදින්න ඉබදෙන්න වගේ එතකන් අම්මා උදව් කරනවා යන්න පටන් ගන්නතර පස්සේ තුවාල කරගන්න තියෙන විතරක් බලන්න ඕනේ. ඒ වගේ වීර්ය අඩු කරන්න පටන් ගන්නවා. වීර්ය අඩු වෙනවා. ඒක දන්නේ නැතුව යෝගාවචර වණන්ටදී දඟලන්න ගත්තොත් තියෙන ආයශ්‍රයක් බාහනා කලබල වෙනවා. ඒ වගේම ඒ ලැබෙන ධර්ම සියල්ලම එකම අරමුණකට යන්න ඕනේ. ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඔය දන්නේ නැතුව ඇති අද භාවනා කරන උගෝදේ ලස්සන වෙන්න දැනුම වැඩෙන්න නැත්තම් ෆැෂන් එකට එහෙනම් මේ නිවනට නෙවෙයි ඉතින් මේ හෝ මේ වගේ ලාමක දෙයක් ඉදිරිපත් කරන භාවනා කරන එක තමයි පිස්සු ලැබෙන දෙන කෙටිම මාර්ගය මේ වගේ උත්තරම කාර්ය කරගේ තුච්ච වැඩකට සම්බන්ධ කරන්න යන්න එපා නිවන පරමාර්ථ කරන එකම රසයයි තියෙනවා මට ඇති හැටි දැන ගැනීම විතරයි කෙලස් කැපීම විතරයි එහෙම නැති ලාමක අදහසක් අහපු ගමන් ඒක රස භාවය නැති වුණා මේ ඔක්කොම කරන්නේ මම මේ සියල්ල කරන්නේ මෙන්න මේකටයි කියන එක නිවනින් නොබිට ලාමක දෙයක් නං ඒ මනසට ඒ බෝඩකම නිසාම පුදුමාකාර වේසක් වෙන්න වෙනවා ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන සීලය රකින්න හම්බ වෙන හොඳ ප්‍රඥාවක් තියෙනකොට විතරයි මොඩේ ඉඳි ලකින්න බෑ සීල වටනකමක් ඇත්තෙත් නෑ. සමාධියක් ආවයි කියලා කියන්නේ දැන් අපිට සාසනීය අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. දැන් අපි සාසනයට අනුග්‍රහ කරන්න ඕනේ. මේ අපේ සියලු ප්‍රයත්න කාට හරි කියා පාන්නවක්වත් මම මාගේ එකම වඩන්නවක්වත් මේ මගේ එකම પરමාර්ථ නිවන් දැකීම කියලා ඒක සුද්ධ කරලා දෙන්න ඕන. තමන් මේ යෙදෙන්නේ මෙන්න මේකටයි කියන එක ඒක රස භාවයෙන්ද වань. එහෙම නැතුව ශ්‍රද්ධාව වැඩි වෙනකොට අපිට කෙනෙකුට කියන්න හිතෙනවා ප්‍රඥාව වැඩි වෙනකොට පොතක් ලියන්න හිතෙනවා වීර්යය වැඩි වෙනකොට ඉක්මනට දේලගේ ඊගා වැඩේ කරන්න හිතෙනවා සමාධිය වැඩි වෙනකොට මේක හිතත් ගන්න ආස හිතෙනවා මේ සෑම දෙයකින්ම වෙන්නේ එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දිට්ඨිය මුල් වෙලා ඉතින් අර තමන්ගේ භාවනා කරලා ගත්ත මේ භාවනා ප්‍රතිඵල මතින් තමන්ටම කෙලස් පහළ වෙනවා තණ්හා මාන දිට්ඨි කියලා. ඉතින් මේ නිසායි බුද්ධ ශාසනයෙන් පිට ශාසනවල භාවනා කරන කෙලවරක් දකින්නේ නැත්තේ. මොකද ඒගොල්ලෝ කවදාකවත් නිවනක් කියන එකක් අහලත් නෑ ආසවක්ෂ කිරීමක් අහලත් නෑ ඒගොල්ලෝ වෙන වෙන ලෞකික දේවල් ඇති කරන්න අද ඇමරිකාවේ තියෙන බුද්ධ ධර්ම කියන්නේ බිස්නස් බුද්ධිසම් කියලා. ඒගොල්ලෝ කියනවා ඩොලර් 500ක් ඕනේ අපිට. ඩොලර් 500 දෙන්න අපිට මේක කරලා දෙනවා. ඔයාලට මෙන්න මේ ටික අපි සනීප කරලා දෙනවා. මගේ මානසික අසහන නැති කරලා දෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක බස්සලා දෙනවා. heart attack නැති කරලා දෙනවා. ඉතින් ජීවිතයක් අසහන කරලා බලන් ගෙවනවා. බුදුගණාසේ ලද්දා මුදා නිබ්බුතුන් පුඤ්ඤමාන මේ නොමුදේ ලැබෙනා වූ සත්‍යයක් ගැන කතා කරන්නේ. මේක අම්මිල දෙයක් බුදුගණාසේ දෙන්න හදන්නේ. නමුත් අපේ හිත ඇතුළෙම තියෙනවා මේ භාවනා කරනකොට මේ ලාමක තුච්ච පාහර පහත් නීච අදහස්. අර නිවරණ නැති වුණොත් මේ ඉස්සෙනවා. නිසා නැවත නැවත මතු කරලා දෙන්න ඕනේ මගේ මේ ප්‍රයත්නය කවුරු රවට්ටන්නවක්වත් කියා පහන්නවක්වත් එතන මේ කාම ලෝකේ තියෙන තාන්නමාන වැඩි කරන්නවත් ලාභ සත්කාර වැඩි කරන්නවත් නෙවෙයි නිවන සඳහා මේ ඒක රස භාවය ඇති කරන්න නම් මම හිතන්නේ එකම කිට්ටු සාධකයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය විතරයි ඒ කල්යාණ මිත්‍ර කවදාකවත් මේවා කරන්නේ ලාභ සත්කාර සඳහා නෙවෙයි ඒ නිසා තමයි අසුරු කරන කෙනෙක් නම් ලාභ සත්කාරද කියන කෙනෙක් නම් අන්ධහර බාන කෙනෙක් නම් අනිත් කට්ටිය පොම්බන කෙනෙක් නම් ඉතින් හිතාගන්න ඒ කට්ටිය එක තැන කරකවෙන්න පටන් ගන්නවා. කරකවන විතරක් නෙවෙයි. අකුසල කර්ම රැස් කරගන්න. ඒ වගේම ආසව මැත්‍රේන කියලා මේ ඇතිවෙච්ච සමාධිය ඇතිවෙච්ච මේ එකලස තමයි බුද්ධියට සින්න වෙන එක ලක්ෂ වාරයක් කෙරුවොත්. අපි එක දවසක් සමාධියක තියෙනවා හෙට ගන්න කොහොමද මේක ඊගාට ගන්න මොකද්ද කියලා ගඟලනවා කියලා කියන්නේ. අපි මේක අවතක්සේව කරනවා. දැන් අපිට තේරුම් ගන්න පින තියෙනවා. පොට්ට chance එකට වගේ හරි ගිහිල්ලක් තියෙනවා. මම හිතත් කරන්න තියෙන්නේ මේක නැවතත් ගන්න ඕන. අනිද්දත් ගන්න ඕන. ඊට බවෙද්දත් ගන්න ඕන කියලා වශී කරනවා කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් සිද්ධ කරනවා කියලා කියන්නේ මන්ත්‍රයක් එක සැරයක් කිව්වට හරියන්නේ නැහැ. මේ මන්ත්‍රය 108 සැරයක් කියනවා. 108 108 සැරයක් කියනකොට තමයි මන්ත්‍රය සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ යන්තමතරි සමාජයක් ආවට පස්සේ ඒක පදනම් කරලා ඉස්සරහට යන්න හදන්න බෑ. ඒක ගෙනියයි මේරුණාට පස්සේ මෝරණකම් මේක දිගට කරන්න ඕනේ. මේ හරිය වෙනවා කාලේන සමතෝ කියන කතාවට වරින් වර වරින් වර අපි සමත භාවනා වඩන්න ඕනේ. මේ ලබන සමාධියේ මේ වශී කිරීම සහ සිද්ධ කිරීම අනුව සමත සමාධි සහ විපස්සනා සමාධි කියලා දෙකට කැඩෙනවා. කොයිකෙත් තියෙන සමාධිය තමයි. නමුත් පොතේ නිතරම දක්වලා තියෙන ධ්‍යාන සමාධියක් සමත සමාධියක් විදියට. නමුත් බුදුජානනාංශයේ ගැන්වීම තියෙනවා සමත පූර්වංග විපස්සනාට යන්න පුළුවන්. මේ සමතේ පටන් ගන්න විපස්සනාට යන්න පුළුවන්. විපස්සනා පටන් ගන්න සමතට යන්න පුළුවන්. නැත්නම් යෝගනන්ද දෙක එකට යන්න පුළුවන්. මේ ක්‍රම තුනේ ඕන කෙනෙක් කොයි එකේ යයිද කියලා කල්ලාතෝ කියන්න බෑ. සමහරවිට දෙක තුනම ක්‍රම පාවිච්චි කරන්න පිළිතියි. කෙසේ නමුත් සමතයක් සමාධියක් ඒකාග්‍ර භාවයක් ඒකෝදි භාවයක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ඉදිරියට යන්න බෑ. ගියාට පස්සේ ඒ යෝගාවචරය ඒක දිගට කරගෙන යනකොට ඒකේ වෙනස් පුහුණුවක් කොහොමද කියන්නේ ඒක? වෙනස් ආරයක් වෙනවා. ඒක අටුවා විස්තර කරන්නේ මෙහෙමයි. ගොවිලක් වවන කෙනෙක් සුතානුග්‍රහිතය කියලා කියන්නේ ගොබලේ භෝගවල වල වතුර දාන එක. සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ ඒකේ තියෙන වල්පල ගලවලා භෝගයට අතුරු කරදර නැතුව භෝගයට ජය ගන්න ඉඩ දෙනවා පොළොව වැවෙන්න අනික් තනකොළ වැල වලින් පොළොව වසා ගන්න දෙන්නේ නැතුව පොහොර ටික ගුරා ගන්න දෙන්නේ නැතුව වතුර ටික උරා ගන්න දෙන්නේ නැතුව සමත භාවනාව කියලා උගන්වන්නේ සමතේ කියලා ඒකට වහන පරිබෝධක වෙන මේ සරුවට වැවෙන පැලෑටි බොහෝම සුපාරි. ඒකට කෘමි සත්තු අහනවා. ඒ වගේම සත්තු කනවා. ඉතින් ගොවියා නිතරම මේ පැල ටික පැලපත ගොයම එනකොට එහෙම නැත්නම් මේ හේන නැවිගෙන එනකොට කැලේ ඉන්න සත්තුන්ට පුදුමාකාර ආශාවක් වෙනවා තන නිල්ල මේ බැවිගෙන පොඩි කන්න. ඉන්දනක ලාස් කරලා පොහොර දාලා නියම කන්නේට වැව්වට පස්සේ ඒක හැම සතාගෙම කුරුමිනියගේ පටහන්, විෂ බීජේ පටහන්, දිලිරේ පටහන් හැම දෙයකටම ආකර්ෂණයක්. ඒක ගොව්ව වටේට ඇවිදිමින් අර කොළ අත ගාමින් බුදුහාන් තරම් පරිබෝධන ආශනය කරන්න ඕන. දැන් කරන්නේ රසායනික ද්‍රව්‍ය ගහන එකනේ. ඒ දවසක තිබුණේ නැහැ. ඒක තියෙන කලේ පරිබෝධන අවශ්‍ය කරන. දැන් මේ මට්ටමට ගියාට පස්සේ භාවනාව දැන් ජීව වෙනකොට විපස්සනාව පිළිබඳව විපස්සනා කරනවා කියලා කියන්නේ භෝගය කප්පාඩු කිරීම. තමන්ම වවාගත්ත භෝගේ සමහර අතු කොළ වෙනවා. සමහර අතු මකෝසල් වෙනවා. සමහර අතු මරනවා. ඒවා තමන්ගෙම තින් පියා කරන තමන්ම වගේ භෝගේ කපනවා. මේ කත්තාරුව හිතා ගන්න අමාරුයි. තමන්ම භෝගියයි සමහරතු කපන්නේ කියලා. අපිට කෘෂිකර්ම කරන්න ගන්න ගියාතු කියලා જાතියක් තියෙනවා. ඒවයේ ගහටම පිළිලයක් වෙනවා. ඒ අත්ත වැඩුණ ටික මල් පුපෙන්නේ ගිනිපල ගන්න. ඒක භෝග උරා ගන්න. ඕජා උරා ගන්නවා. බොහොම සුපාරි විස බීජ අද ගන්නවා. ඒ අත්ත කැපේ නැත්තම් ගහටම බරක් වෙනවා. තේ වගාවේ, මිජි වගාවේ, කෝපි වගාවේ අත්‍යවශ්‍ය දෙයක් තමයි කප්පාදුව. ඒක ඉතාමත්ම දක්ෂව කරන්න ඕනේ. කරන්නේ මොකද්ද? ගහව අදාහ සිටීමට අවශ්‍ය කරන රාමුව හොඳට අවුවටන විදිහට ගහට අවුවටන විදිහට කොළ වෙච්ච අතු අයින් කරනවා. දීවත් අතු අයින් කරනවා. මඟුල් වල අතු අයින් කරනවා. පළ මල්බු පින්න ඇතුළු අතු අයින් කරනවා. මේ කප්පාදුව තමයි නැත්නම් ආයෙ කරන්න දෙයක් නෑ ගොවියට. දැන් ගොවියගේ වැඩේ වෙනවා. නමුත් ගොවියට කලෝසු කප්පාදුවක් තියෙනවා. මෙන්න මේ කප්පාදුව තමයි අපි මේ විපස්සනා වශයෙන් කෙරෙන්නේ. ඒක හරි ඉස්සෙල්ලා මම අර කියපු ටිකට බොහොම සමානයි. භාවනාවේදී කෙලස් නැති වෙලා විශේෂයෙන් පරිඋත්තාන කෙලස් නැති වෙලා ඔය නිසින්ින්ද යනකොට අර සමාජ ප්‍රඥාව වීර්ය දෙක අසම්බර වෙනවා. ශ්‍රද්ධාව ප්‍රඥාව අසම්බර වෙනවා වගේ විවිධාකාර නිදහස් මනසට අපි විවිධ රුචර්චකම් අපි විවිධ පෞෂත්ව ලක්ෂණ විවිධ කර්මජාව ගොඩ දාන්න පටන් ගන්නවා ඒ කොච්චදාන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය දැනගෙන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා අචේතනික සිදුවෙන මතුවෙන මේ දේවල් හඳුනාගෙන ඒවා දේතං මම නේසෝ මනසි නිමේෂෝ වත්තා කියලා අයින් කරුවේ නැත්තම් ඒව ඇවිල්ලා මේකේ වැදගෙන පිළිල වගේ ගහේන හැදෙන දේ යෝගාවචරයට මේ යෝග ජීවිතයට බාධා කරනවා ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා නීවරණ නීවරණ කරන්න ඉස්සර වෙලා ඕලාරික උපක්‍රේෂ කියන එක තමයි මේ කාය දුස්චරිත වචී දුස්චරිත අයින් කරන එක සීලෙන් අපි ඒ ගොරෝසුම හානි කර දේවල් අයින් කරනවා ඊට පස්සේ මධ්‍යම උපක්ලේශ තමයි කාමච්ඡන්ද ව්‍යාපාද චීන මුද්ද උද්දච්ච කුච්ච කියන නිවන්න. මේක අයින් කරුවට පස්සේ දැන් මේක බොහෝම සරුවට වැවෙන පළපත ගොයමක් වගේ, කිරි වදින ගොයමක් වගේ වැවෙන භෝගයක්. මේකේ පරිබෝධ අයින් කරනවා වගේම කප්පාදු කරනවා. කප්පාදු කරනවා කියලා කියන්නේ එහෙනම් භාවනා කරගෙන එනකොට යෝගාවචරයේ හිතට විවිධ විතර්ක එන්න පටන් ගන්නවා. අන්නේ විතර්ක එනකොට ඒ යෝගාවචරය මේක හඳුනාගත්තේ නැත්නම් අනන්තවත් ඒ වර්ග විතක්කයක් දිගේ ගිහිල්ලා තමන්ගෙන අධි탁ෂීර වලට අව탁ෂීර වලටපත් වෙන්න ඉඩ තියෙනවා. හීන ලෝකයකට යන්න ඉඩ තියෙනවා වැඩි. අපි සාස් හිතලෝකද ජීවත් වෙන්නේ ප්‍රත්‍යක්ෂ ජීවත් වෙන්නේ කියන එක බොහෝම ළඟ ළඟ එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ භාවනා කරන ඉන්නේ හීනකද නැත්නම් මේ පේන දියද්ද ඇත්තද? මම මේ නිින්දක ගිහිල්ලාද නැත්නම් අරමුණ නැතුව ඉන්න තැනකද කියලා මොන විදියෙන්වත් තේරුම් බේරුම් කරගන්න බැරි වෙනවා. ඒකට මේ සාමාන්‍ය මිනුම් දඬුවලින් මනින්නත් බෑ. ඊටාම සූක්ෂමයි. අන්නේ සූක්ෂම වෙලාවේ ප්‍රපංචකරණය ඇතුළත කතාව අපේ හිතේ යටිපත් වෙච්ච දේවල් එහෙම නැත්නම් කියනවා බටේර මානසික විද්‍යාවේ යටිහිතේ තියෙන දේවල් ඉබේන්න පටන් ගන්නවා හරියට ගැඹුරු නිින්දේදී හීන දකින්නවා වගේ. මෙතනදී තමයි මම කවුද කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් වෙන දේවල් නම් අනුන්ටත් පේනවා. දැනගන්න පුළුවන් මේ භාවනා ඔක්කොම අර කෙලස් ශක්ති ප්‍රමාණය සුද්ධ කරලා ඒ යෝගාවචරය මේ මේ ශේස්ත්‍රය මේ පස්තරය මේ පසුබිම දිහා අනුන්ගේ දෙයක් වගේ දෙයක් බලන ඉන්නකොට මේක නිකන් මඩ වගුරු මඩ වගුරකින් බබුලක් එන්නා වගේ දී බබුලක් එන්නා වගේ ඒක පාරට එකක් මතුවෙන්න පටන් ගන්නවා එහෙම මේක මතුවෙන්න පටන් ගත්තාම යෝගාචරය මේවත් එක හඳුනාගෙන මට ප්‍රතික්‍රියා කරන්න කියලා මේවත් එක හැප්පෙන්න ගත්තොත් ඒ දේවල් වලට ඕනේ එකම පොර තමයි යෝගාචරය මේකත් එක්ක හැප්පෙන එක යෝගාචරය මේක අහඳුනා ගන්න එක මම කියා ගන්න එක. යෝගාවචර වේලාදී විදර්ශනා කරන්න ඕනේ. මේ මතුවෙන දේවල් මගේ නම් මේ මතුවෙන දේවල් මට අවශ්‍ය නම් නැවත නැවත මතුවේයි. ඔය తాවකාලික එක සැරේ මතුවෙච්ච දේවල් අල්ලගෙන තෝරන්න බේරන්න යන්නත් එපා. අලගිය මුලගිය හොයන්න යන්නත් එපා. ජාතකේ හොයන්න යන්නත් එපා. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ අජෝසිතබ්බන් අභිවදිතබ්බන් අභිනන්දිතබ්බන් එවැනි වෙලාවට මතුවෙන දේවල්ට ගෙවදින්න යන්න එපා සමහර විටක තමන්ගේ මැරිච්ච අම්මා හරි තාත්තා හරි හොඳට පණ පිටින් ඇවිල්ලා කතා කරන දේවල් පේනවා එහෙනම් මේ වෙන්න තියෙන දේවල් පේනවා ඔය මොන මොන හරි එකක් වෙච්ච ගමන් යෝගාචර යෝග ජීවිතේ පැත්තක දාලා පේන කියන්න පටන් ගන්නවා කෝවිල් හදන්න පටන් ගන්නවා අර යට සමවදිනවා එහෙම නැත්නම් කියා පාණ්ඩ යනවා අදි වැඩිතබ්බන් ඔයා දන්නේ නැහැ හරි වැඩක් වුණානේ මට මේව නෙමෙයි මේ කියලා මේ භාවනාව කොහෙද කල්වාරුව නගිනවා පුදුමාකාර ගමන් වල මේක කතා නොකර ඉන්න බැරි දෙයක් ඒ තරමටම මේක ගොජ දානවා ඒ වගේම අභිනන්දනය කරනවා මේ අනිත් භාවනා කරන කට්ටියට මෙහෙම නැහැ මට මට අතීතේ පේනවා මට අනාගතේ පේනවා මට වෙන්න තියෙන දේවල් පේනවා කියලා අර ඔක්කොම කටුසයකට රත්තරන් බැඳා වගේ අල්ලන්න ගියොත් ඒ ලස්සන හදාගෙන ආපු මේ පදනමට අර යෝගාචරක තියෙන තණ්හාමාන දිච්චල තියෙන අඩුපාඩුකම් කරන හානිය හරිම සෝචනීයයි. හරිම සෝචනීයයි. අද ලංකාව වගේ රටක තියෙන භාවනා ක්‍රම දිහා බලනකොට අද මේ ලෝකෙ මිනිස්සු භාවනා කරනකොට කන මෝඩ තකතිරු රැන මේ කාරණා නොදැන තමන් ගැන අධිතක්ෂීරු කරගෙන මේ කාදානි දැනගත්තොත් සියජීවස ගන්න වෙන්න ඉඩ තියෙනවා ඒ තරම්ම කනවා ඒක පුංචි කරලා සලකන්න බෑ කොහොමඩක්වත් ඒ නිසා ඒ වෙනුවට යෝගාචර දැඩි සීලක හිටින්න ඕනේ වැඩි කල්යාණ මිත්‍ර ආශ්‍රයකේ ඉන්න ඕනේ දැඩි ධර්මශ්‍රවණ කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කරලා දැනගන්න ඕනේ මේ ශේෂ්ත්‍ර ගොඩාක් බොරුවල්වල් තියෙනවා. මේ බොරුවල්වල් මේ සාමාන්‍ය ලෝකේ භාවනා නොකරන දුස්සීලයන් තේරෙන්නේ නැහැ, අදාළත් නැහැ, කිව්වට වැඩකුත් නැහැ. ඒක තේරෙන්නේ ඊට එහා ගිය කෙනෙකුට විතරයි. ඊට එහා ගිය කට්ටිය කියා බාන්න යන්නේ නැහැ. ඒ නිසා බෝව යෝගාචර තම බගාපත්ත යහපු වෙලා මේ තමන් ගත්ත තමන් හදාගත්ත මේ මුක්ලේශී පදනම ඉදිරියට ගෙනියන්න නම් විරුද්ධාන තුවාලේ සුද්ධ කරපු ලෙඩෙක් වගේ මේක දැන් ඔද්දල් වෙලා තියෙන්නේ පරිස්සම් කරනවා එහෙම නැත්නම් කිරි වැදුණු ගොයමක් හකින ගොවියෙක් වගේ. එහෙනම් කුලදුවේ බඩක් හම්බෙන්න බලාපොරොත්තු වෙන කිරිය කුලකාන්තාවක් වගේ මේ දරුගබ රකින්නයි කියන එක ඉතාමත්ම අමාරුයි. අමාරු මොකක්වත් නිසා නෙමෙයි එනේන දේවල් කරේ දාගන්න නිසා. අභිදන් අජෝසනේ නිසා. අභිවදනේ නිසා කියා මොඩ තකතිරොත් එක කියා බහන්න නිසා. එතන අභිනන්දනය නිසා මට විතරයි මේක හම්බුනේ අනුන්ට නෑනේ කියලා අභිනන්දනය කරන්න යනකොට මේ හැම එකක් හරහාම තණ්හා මාන දිට්ඨි ගන්නවා හැබැයි එකක් නොකිය බෑ ඒ අජෝසනේ අභිනන්දනේ අනුවදනේ නොකර කිසි කෙනෙක් ගොඩ එන්නේ නැහැ හැම කෙනාම යමකට අහු වෙනවා කොයි මොකක් හරි එකට අහු වෙනවා අහුනට හානියක් වෙන්නේ නැහැ පහුවෙලා හරි තේරුම් ගත්තේ නැත්නම් නැත්නම් යා සමාඩ සෝවාන් උනායි කියලා හිතාන ධ්‍යාන මාර්ග බල ලැබුණා කියලා හිතාන අභිඥා ලැබුණා කියලා හිතාන පිස්සුවට නමක් දාගන්නවා මොලේ නමක් වුණාට පස්සේ ඒකට වෙන නමක් දාගන්නවා මට දැන් අභිඥා ලැබිලා තියෙන කියලා අර හොඳේ පොතක් මේ ළඟදී සිංහලට දැම්මා තාත්තා ග්‍රීක දාර්ශනිකෙක් පුතා ටිබෙටන් බුද්ධ ධර්ම පැවිදි වෙච්ච මයික්‍රෝබයොලොජි කරපු මහාමුදුර කෙනෙක්. තාත්තා පුතා දෙන්නා කියලා සාකච්ඡා කරනවා. තාත්තා කතා කරනවා යාගේ බුද්ධ වැදහිල්ලත් ග්‍රීක ෆිලොසොෆි එකත්. මෙයා කතා කරනවා මහායාන බුද්ධ ආගමේ ගමන් ලැබුණු දේ. ඒ කතා කරගෙනම මේ ළඟදී තාත්තා පුතා දෙබස් කියලා තමයි පොතේ නමක් තියෙන්නේ. ඒ පුතා හොඳටම ඒ බටහිර විද්‍යාව දන්නවා බටහිර මේ දර්ශනයේ දේවවාදය කියනවා. තාත්තා දන්නවනේ අපේ කතෝලික ආගමේ මෙච්චරක් සාන්තුරු ඉන්නවනේ. ওই සාන්තුරුගේ 50ක් පිස්සෝ. 50ක් සමිති පොඩ්ඩක් කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ මානසික මට්ටමට එහා පොඩ්ඩක් යන්න පුළුවන් පිස්සන්න පුළුවන් මොන පිස්සුවක් කෙලින්නේ. භාවනා කරපේ කරලා පුළුවන්. නමුත් එක්කෙනෙක්වත් ඇත්ත ඇති හැටි දැකලා නැහැ කියලා. තාත්තා අභියෝග කරන්නේත් නැහැ වෙන කතෝලික කෙනෙක් කියවතර අභියෝග කරලත් නැහැ. නිසා භාවනා කරන මේ සමතේ මට්ටමකට ආවට පස්සේ අරසා කරගන්න දන්නේ නැත්නම් ඒ කිනාට කිරිවැදින ගෝවෙම දැන් ඉතින් කොහොමද කිරිවැදින කියලා ගෝවෙ බුදියවත්තොත් අර කිව්ම ගිහිල්ලා වේලෙන්න පටන් අරගත්තොත් එimhe ගෝවෙමට බෑ වතුර ටික රැක ගන්න. පරිබෝධික වයින් කර ගන්න. ගෝව රැක බලා ගන්න ඕන. කිය දරුවබක් පහළ වුණාට පස්සේ කුලකාන්තාවකට ඒ කාන්තාව රාජමහේෂිකාවක් නම් එයා දන්නවා මේ බොක්කේ ඉන්නේ රජ වෙන්න ඉන්න රජපැටියෙක් රකින්න ඕනේ. විඤ්ඤාණයේ විශ්ේ බර තියන්නත් හෙලපල්ලේ ගිහිල්ලා අදගෙන වැටෙන්නත් පටන් අරගත්තොත් මේක ගබ්සවුනොත් තමයි මුළු ජීවිතේම ඉවරයි. ජීවිතේ රැකුණත් කරපු මොඩකවල තමයි බල කියන්නේ. අනිවාර්යයෙන් මේක රකින්න ගන්න තිබම තමයි ওই පැවිද්දයි ගිහිකමයි තිබ්බ වෙනස. පැවිදිුනේ කියන ඔක්කොම හම්බ වෙන්නේ පැවිදිලත් මේ හේම ඉගෙන ගන්න ඕනේ. ජීවණන් තමයි ඔබේ බුදුට නම්බ කරන්න දන්නවනම් කටමැත දොඩවක් නැත්තම් පඬිතුකම් එහෙම නැත්නම් ඒක අභිනන්දනය කරන්නේ නැත්නම් ඔය දේ මම මේමයි කියලා බාර ගන්න නැත්නම් කිසි හානියක් වෙන්නේ නැහැ. මොකද නියම දේ නම් නැවත නැවත එනවා. ඒ తాවකාලික වෙන දේ තමයි අල්ලන්න අමාරු. ඒක නිසා වරවචනාංශය අර වගේ ඕලාරික පක්ෂේස අයින් කරගෙන මජ්ජිම පක්ෂේස අයින් කරගෙන ඊට පස්සේ බෙන්ලා දෙනවා සුඛම උපක්ෂේෂ වගේක් තියෙනවා. ඒ සුඛම පක්ෂේෂ සාමාන්‍ය ලෝකෙදී නම් වැරදි නැහැ. මේ කෙනාට දැන් ගැලපෙන්නේ නැහැ. මේ කෙනා දැනගන්න ඕනේ දැන් මම මේ මට්ටම් දෙකක් පැනලා තියෙනවා. සීල ශික්ෂාව පැනලා තියෙනවා. සමාජ ශික්ෂා යන්ත්‍රයට අවිල්ල තියෙනවා. ඒ නිසා මම මේ තුවාලයක් සුද්ධ කරන්න වනමුක පාදපු ලෙඩෙක් වගේ මට අනිගොල්ල වගේ නටවෙන්න බෑ. කිරිවදින ගොවියෙක් රකින්න ගොවියෙක් වගේ මට ඒක රකගන්න තු කරන්න දෙයක් නැහැ. දරු ගොඩක් රකින්න මවක් වගේ ඒකට උපස්ථාන කරන්න ඕනේ. අන්න ඒ වෙලාවේදී මතුවෙන මේ විතක්කය බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් වෙන් කරගෙන හයක් විසුද්ධි මාර්ගය දක්වලා තියෙනවා. බුද්ධ දේශනාවේ කෙලින්ම පංචදේවන සූත්‍රය තුනක් දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රය දක්වලා තියෙන විදිහට අර හොඳට සමාධියක් ආවට පස්සේ කෙනෙකුට හිතෙනවලු මම දැන් මේ වෙනකොට මට අසවල් රෝගේ තියෙනවා. මට මේ අසවල් විදිහ ආහාරවල වැරදි තියෙනවා. අසවල් විදිහට ඉරියව්වල වැරදි තියෙන ඒ නිසා මම ඊට පස්සේ මම ආහාර ටික හොඳට හදා ගන්නවා. ඉරියව් ටික හොඳට කරනවා. ව්‍යායාම කරනවා. මම හදා ගන්නවා ජීවිතයක් අය කවදාකවත් ලෙඩ වෙන්නේ නැති වෙන්නේ. මම ඊට පස්සේ බැරෙන්නේ නැහැ කියලා අමර විතක්ක හිතන්න පටන් ගන්නවා. කොහොමද මෙයාට තේරෙන්න පටන් ගන්නවා තමන් කරගෙන ගිය එකේ තියෙන වැරදි. නමුත් එයා අති කෙලවරටම යනවා මීට පස්සේ මම ලෙඩක් කවදාකවත් වෙන්නේ නැහැ. මම කවදාකවත් මිරෝසි මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හොඳයි නේ සාමාන්‍ය ලෝකේ බලනකොට තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්නේ කොහොමදයි. නමුත් මේ වෙලා තියෙන්නේ මොකද්ද? අර ඇති වෙච්ච පිරිසිදු මානසිකත්වය තුළ මේ ලෝකේ කරන්න බැරි දෙයක්. කොහොමද ගන්නවා? එහෙම නැත්නම් අනවඤ්ඤත්වයට සංගත විචක් වෙනවා. මම ඊට පස්සේ කවදා දමුන් අහන්නේ කාගේ තවඥාට ලක් වෙන්නේ මම මගේ අඩුපාඩුකම් නිසා තමයි වචන හොඳ නැති නිසා ක්‍රියා හොඳ නැති නිසා කෙරුවා මට දැන් හොද්දටම පැහැදිලි මෙන්න මේ මේ විදිහට හිටියොත් මේ මේ විදිහට මම ඊට පස්සේ කායිමත් බැනුම් අහන්නේ කියලා අනවඤ්ඤත් පරිසංයුක්ත විචක්ක ඇති කරනවා ඔලමුල වෙනවා ඊට පස්සේ තමන්ගේ බොඩි වරද්දක් වුණත් පුදුමාකාර විදිහට ඇවිල්ලා සියදීන සාගන්න මට්ටමට යනවා. එහෙම නැත්නම් ලාභ සත්කාර සංයුක්ත විසක්ක හිතනවා. දැන් මම මේ දන්න ටික පොත ගහලා කාටද දුන්නොත් හොඳ බෙස්ට් සෙලර් පොතක් ලියන්න පුළුවන්. මට වෙන දෙයක් ඕනේ මට දැන් මේකෙන් කීයක් හරි හම්බ කරගෙන ගන්න පුළුවන් කියලා අර දැනීම අනිකුත් මෝඩයන්ට දීලා කීයක් හරි හම්බ කරන්න එක්ක ලාභ ලබන්න එක්ක සත්කාර ලබන්න එක්ක සම්මාන ලබන්න ඇතුළෙන්ම එන අර බලවතා ජයගනී කියන අර පරිණාමය ආපු ගතිය ධර්මය උපයෝගී කරගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයෙන් ඉතින් නරක දෙයක් නෙවෙයිනේ මම මේ කියලා දෙන්න ගන්නේ. දන්න දේ හොඳ දේනේ මම දැන් සෑහෙන තැනක ඉන්න කෙනෙක් නේ. ඉතින් පටන් අර ගන්නවා. ඒක මේ කොලේ දාලා විකුණන. ඒ කරන හැම දෙයකින්ම වෙන්නේ අර තමන්ගේ ඒකට කියන ප්‍රතිපදාවේ අත්තරද්දක්. අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදාජන ප්‍රතිපදා පස්ස ගන්නවා. පිට අමතරව විසුද්ධි මාර්ග වගේ වයි සඳහන් කරලා තියෙනවා. පරානුද්දාය තාපටි සංයුත්තේ තකමුන්ට උදව් කරන්න හිතෙනවා. දැන් සෑහෙන දුරට සිල්වන්තයි. මම දැන් සෑහෙන සමාධියකුත් තියෙනවා. මගේ හොඳම යාළුවාට මේක කියලා දෙන්න ඕනේ. අම්මට තාත්තට කියලා දෙන්න ඕනේ. එහෙනම් කියන එක එක කරන එක කරනට උදව් කරන්න. එහෙම නැත්නම් ඔය নানা ආකාර සමාජ සේවා කටයුතු වලට දැන් මම සුදුසුයි කියලා තමන්ම පටවගෙන අනුන්ට උදව් කරන්න පටන් ගන්නවා. එහෙනම් දැන් ජනපද විතක් වලට යනවා. ජනපද විතක් කියලා කියන්නේ මේ ලෝකෙ සිදුවෙන දේවල් මම දැන් පැටලීමකින් තොරව දැනගන්න පුළුවන් කියලා මේ ලෝකෙ සිදුවෙන දේවල් පිළිබඳව භූගෝලයයි ඉතිහාසයයි <coughs> ඒවා පිළිබඳව කතා කරන්න පටන් ගන්නවා. මේ විදිහට මේ යම් මතුවෙන මේ සියුම් විතර්ක සාමාන්‍ය ලෝකෙදී අපි දරුවන්ට ප්‍රේම කරන දේවල්. අපි සාමාන්‍ය වෙන්නේ ලෝක පිළිබඳ දැනුමක් ඇති කරගන්න, ලෙඩ නොවෙන්න කටයුතු කරන්න, ලැජ්ජ බය දැනුම් අහන්න නැති වෙන කටයුතු කරන්න, ලාභ සත්කාර වෙන කටයුතු කරන්න, අනුන් ගැන අනුකම්පා කරන්න. මේ කාරණා අපි සාමාන්‍ය සමාජ ලෝකයේ එහෙම නැත්නම් අපි කියන ආචාර ධර්මතු හොඳ දේවල්. හොඳ යෝගාවචරයට අර සුද්ධ වෙච්ච හැටවැරිච්ච කුණ වගේ මේ එකක් පටන් ගත්තොත් අත්ත තිබ්බ ගමන් හරියනවා. හරියනවා කියන්නේ භාවනා කරනවා. ඉතින් මේ ටික කියලා දෙන්න කවුරු කිව්වත් ඒ තනි ඉරිෂාවට කියනවායි කියන්නේ. අපි යමක් දිනුවට හඳ හදනකොට අපි කරන්න හදනකොට ඊර්ෂ්‍යා වෙනවා. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් කියනවා. දැන් මේ ඇවිල්ලා තියෙන ගමනත් එක්ක බලනකොට තමන්ගේ ඉදිරි ගමනට බාධා වෙන මේ පුංචි දේවල් මම කිව්ව නිසා අහලා ඔය භාවනා දිගට කරගෙන ඵලයන් ඔය සුඛම විතක් වලට අහු වෙන්න එපයි කියන්නේ. නිකන් අහලවත් තියනවාද බාලා භෞතික ලෝකේ නැත්තම් ලෝකායත විශේෂක මේව පිළිබඳව කල්පනා කරන එක වැරද්දක් කියන එක කවුරුත් අපිට කියලා දෙන්නේ අපි හරිය කැමති මේ වගේ සම්බන්ධයේදී තමා විසින්ම තමන් සුදුස්සෙක් කරගෙන අනුන්ට උපදෙස් දෙන්න අයිය වෙන්න නැත්නම් අක්කා වෙන්න ඉතින් ඊට පස්සේ තමන්ගේ ප්‍රගතිය කරයි මේවට කියන්නේ බාගට තැම්බිච්ච අල කියලා. මේ අලේ තැම්බිලත් නෑ කාපේ යාවෙත් බන්නරක් වෙනවා. මේක සම්පූර්ණ වෙන්න ඉන්න බැරිකම තමයි උපේක්ෂාව නෑ කියලා කියන්නේ. මෙච්චර ගුණ ගොඩක් තියෙනවා. සීලේ හරි සමාධියේ තැහෙන දුක් කැවිල්ල තියෙනවා. දැන් ගොඩක් ඉඩ තියෙනවා. හිතට භාවනා කරනකොට හරි විවේකයක් එනවා. විවේකයේ තුල මොකක් හරි විතක්යක් එනවා. ආව ගමන් අල්ල ගන්නවා. අල්ලගෙන ඒක දිගේ යනවා කොච්චර යනවද කියලා අර බුරුංග ගහට බුදියාගත්ත එකහා. අන්තිම උරුංගාවක් අපනකන් හීනේ ඉන්නේ. මම දැන් මේ කතාව දන්නේ නැති දෙකේ තුනේ පන්ති කියන කතාවක් නේ. එන්නේ වගේ මේ යෝගාවචරය හදන සුරංගනා කතා. ආහස් මාලිගා දිහා බලනකොට ඉතාම බලදයි. හැබැයි වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කල්පනා කරන්නේ ආචාර ධර්ම වල ඉඳලා. මෙතන ආචාර ධර්ම නැහැ. මෙතන නම් සීලයේ සම්පාදනය වෙලා තියෙනවා. සමාජයේ සම්පාදනය වෙලා තියෙනවා මේ තාමත්ම කලාවෙන් හම්බෙන අවස්ථාවක් ඒකදී මේ ලාභ සත්කාර පරානුද්යත පරිසංගතෝ විතක්ක ඒව කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය ආපෞසරයක් ආයතර සීලය කඩා ගන්න තැනට සමාධිය කඩා ගන්න තැනට යනවා ඉතින් මේක හරි අමාරුයි අපි ලොකු සංසි ඉන්න කාලේ කියනවා භික්ෂුන් වහන්සේ නමක් ඕනි කර්මාන්තයක් කෙරුවොත් ගියකට වැඩිය හරියනවා. හැබැයි මහානකම ඇර. අද වෙලා තියෙන දේ බලන්න ඒ සඳහා විවේකී ගත්ත සංඝයා වහන්සේලාට වෙලා තියෙන දේ. ඒගොල්ල ආයෙ ගිහිල්ලා මේ සාදා මොකද සහමගාමී පව ජීවිතයක් ගත කරන්න කොහොමද කියලා ගියන් උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඇස්සකම් කරන්න පටන් ගන්නවා. නීතිය උගන්නන්න පටන් අරගන්න උසාවියට යනවා කොකොට් එක දාගෙන ඩ්‍රයිවිං ලයිසන් ගන්න අයිතිවාසිකම් ඉල්ලනවා හරියටම හරියනවා මොකද මාරේ හරිය කැමති ඒ වගේ කෙනෙකුට බොක ගන්න ඒ වගේ මේ යෝගාවචරයටත් මම නිදර්ශනයක් කියන්නේ මට මගේ හැටි තමයි ගිහි කාලේ ඉඳලම සංඝයා විහිළුවට ලක් කරන එක මගේ වැරද්දක් දැන් මම සංඥාවන්තන මන් නිසා මටත් පරිදි කොහොමදත් බොක්කටත් යනවා. කෙසේ නමුත් මම මේ නිදර්ශනයක් කියන්නේ මෙතෙන්ද ගියාට පස්සේ নানা ප්‍රකාර තරංග ගන්න පුළුවන්. හැම තරණකින්ම වෙන්නේ නිවනට බාධා වෙන එක. උදකලාවට බාධා වෙන එක. විවේකයට බාධා වෙන එක. විශ්‍රාමයට බාධා වෙන එක. භාවනා කරන හැම කෙනෙකුටම ඕකක් දකින්න වෙනවා. තමන්ගේ හැම හැකියාවක් නිසාම ලබාගත් වටිනා විවේකය තුච්ච වෙලා යනවා. හුදකලාව ත්‍රිපුර දැන නැති වෙලා යනවා. ඒ වගේම විශ්‍රාමයක් ඇත්තම නැහැ. ඒකෙන් හිතා ගන්නවා මම මේ ශාසනික වැඩක් කරන්නේ. මම මේ අනුන්ට උදව් කරන්න කරන්නේ. මම මේ මේ මේ දේ මේ දේ කරන්නේ කියලා තමා විශ්ින්ම තමන් පටවගෙන පනවගෙන මේ කරන වැඩ නිසා මාර්යා අපට මාර්යා මේ ශාසනයට උදව් කරන්නේ ලාභ සත්කාර හරහා. ඒක විතර භයානක දෙයක් ඇත්තේ නෑ යෝග ජීවිතයට හෝ ශාසනයට. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා පැවිද්දෙකුගේ හෝ භාවනා කරන කෙනෙකුට ආසවත්හානි ධර්ම හතරක්. ආසවත්හානි කියන්නේ ටැග් ගැහෙන ධර්ම. ඒක තමයි පල් වෙන ධර්ම. ඒක තමයි සුලි කරගෙන ධර්ම බෞසුත භාව එකක්. බොහෝ අසුවිරු තන්නේතකොට එතන ටැග් ගැහෙනවා. ගොඩක් ගෝල බාලයෝ ඉන්නකොට යසස් වැඩි වෙනකොට ටැග් ගැහෙනවා. ගොඩක් වස්කාන වැඩි වෙනකොට තමන්ගේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණත්වයට වෙනකොට එතන ටැග් ගන්නවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න එතන ටැග් ගන්නවා. නිසා යෝගාවචරයට ඒ වගේ වෙනකොට හරියට කට්ටිය ඇවිල්ලා ආශිර්වාද කරන්න පටන් ගන්නවා ස්තෝත්‍ර ගීත ගායනා කරන්න පටන් ගන්නවා වන්දි බට්ටකම් කරන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරය කියනවා දැන් මමත් පෙරක් තමයි කිය. ඇන්දට පස්සේ අර තිබුණට වැඩිය පහත් තැනකට වැටෙනවා. ඉතින් හැබැයි වත් වෙනා පුද්ගලයෙක්. සාසනිත වත් වෙන පුද්ගලයෙක් වටින්නේ මේ ලාභ සත්කාර හරහා ඉතින් ඒ නිසා යෝගාවචරය මේ සුඛම විතක්ක නැත්නම් මේ විපස්සනා කරනකොට අර පරිඋත්ථාන කෙලෙස් නැති වුණාට පස්සේ ඇති වෙන මේ අල්ලමනල්ලේ මතුවෙන මේ විතක්ක චේතනා ප්‍රකල්පනා ස්වරූපයෙන් මතුවෙනවා. එතින්දී යෝගාවචරයට කිව්වොත් හැම චේතනාවක්ම අකුසලයක් කියලා. යෝගාවචරයට හරි අමාරු නෑ දේව ගන්න මේක. හැම චේතනාවක්ම අකුසලයක්. සබ්බේ සංඛාරා දුක්ඛා. ඔබේ සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට සාදු කියන හැම චේතනාවක් අකුසලයක් කියනකොට කපු වතුර ගා ගන්නවා. සංඛාර කියන්නේ චේතනාවට තමයි. මේ තරම් පිසුගත් කරගත්ත හිත කෙලසන්ට දැන් වෙන වෙන මායාර කොකු නෑ මොකද අපේ වීතිකම කෙලස් එන්න තියෙන පාර වහලා පරිඋත්තරණ කෙලස් එන්න තියෙන පාර වහලා මේ චේතනා හරහා තමයි එන්නේ ප්‍රකල්පනා හරහා තමයි එන්නේ ඉතින් මේ චේතනා ප්‍රකල්පනාවට අපි කියන්නේ අදිෂ්ඨාන අභිනිවේෂණ නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය ඔය සෑම දෙයක් හරහා එන්න හදන්නේ මොකද අර පිරිසුදු වෙච්ච හිතට নানা ආකාර දේවල් එන්න පටන් ගන්නවා. ඒක නිසා සර්වඥාන්සේ පහන සංඥාවේදී උපයෝපාදානාදිඨානාබිනේෂා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද පහන සංඥා කියලා මේ කප්පාදු පිය පෙන්වා දීලා තියෙනවා. භාවනා කරන යෝගාවචරය මේ අදිෂ්ඨාන මේ ප්‍රාර්ථනා මේ අනාගත බලාපොරොත්තු මේ නව නිර්මාණ මේ ප්‍රගතිය කියලා හිතන්නේ මොකක්වත් නෙවෙයි කාමයමයි. තන්නේ කර කාමයේ නිසා ඌ එන එක වළක්වන්න බෑ මොකද අපි ආවේ පාරදිගේනේ. දැන් මේ පිරිසුදු තේජනකන බලනකොට මේ කාගේවත් ආරාධනාවක් නැතුව ඒවට කියනවා අසම්පජාන කාය සංඛාර අසම්පජාන වචී සංඛාර අසම්පජාන චිත්ත සංඛාර කියලා. ඉබේම නිකන් එකපාරට මතුවලා එනවා. මතුවෙච්ච ගමන් ඒක කවදාකවත් මෙච්චර ලස්සන මෙච්චර බිහිවෙරේක මතුවලා නැහැ කියලා ඒක දිගේ තරංග ගන්න යනවා. සෑහෙන රවුමක් කාලා සෑහෙන කාලයක් විනාශ කරලා පස්සේ තමයි දැනගන්නේ. ඒ නිසා සරුවචනාචේ ඒ ටික සුකුම විතක්ක සුකුම විතක්ක වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් සදාචාරයේදී එදිනදා ජීවිතයේදී ලෞකෝත්තර ලෞකික විෂයන් වලදී ලෝකායත විෂයන් වලදී සාකච්ඡා වෙන්නේ සාකච්ඡා වුණත් පේන්නේ බුද්ධ ආගම නාස්තික ආගම කිසිම ප්‍රගතියක් ගැන කතා කරන්නේ කිසිම අභිවෘද්ධියක් ගැන කතා කරන්නේ කිසිම චේතනාවක් ගැන කතා කරන්නේ ඒකට විරුද්ධව කතා කරන නාස්තික විනාන නාස්තිකවාදී උච්ඡේදවාදී රසක්කඳ නැති ආගමක් කියලා චෝදනා කරනවා. දැන් නෙවෙයි බුදුහාමරලා චෝදනා කරලා තියෙනවා. ඒක තේරෙන්නේ ඔය සමතයක් මට්ටමට එන කෙනෙකුට මිසක්. සමත කාට පස්සේ තේනවා මේ ඇති කරගත්ත සමතේ එකක් ඒක රකින්න එක සම්පූර්ණ වෙනස් වෙලා ඒකයි බුදුරජාණන්සේට ඉස්සෙල්ල සමතේ ඇති කරගත්ත පඬිතයන්ට බමුණන්ට ඉසින්නාන්සලාට එහාට යන්න බැරි වුණේ බ්‍රාහ්ම සමතේ ඇති කරගන්න තිබ්බා අෂ්ට සමාපatti ලැබලා තිබුණා කාටවත් බැරි වුණා සංසාරේ නිරෝධ වෙන අර එකම නිමිත්ත ගන්න ඒක නිමිත්තක් කියන්න බෑ නිවන කියන්නේ නිමිත්තක් නෙවෙයි ඒ ඔක්කොම ආපහු කරකලා ගිහිල්ලා ආයසරයල් ආව සත්කාර පැත්තට යනවා බුදුරජාණන් වහන්සේ මේ කපන කැපිල්ල මෙතන ගෙනාට පස්සේ කල්ලාතුම කියලා තියෙන ඔය පහර මෙන්න මේ මේ තැන් වල බොරුවලවල් තියෙනවා ඔබ නිවන ප්‍රාර්ථනා කරන්න තෝ මොන දේකට හිත දාගෙන ගියත් ඔය එකවලක වැටෙනවා කොහොමදත් එකවලක වැටෙනවා ප්‍රශ්නයක් නෑ නමුත් ගොඩ එන්න පුළුවන් මේ සංස්කාරය මේ චේතනා මේ ප්‍රකල්පන මේ අදිෂ්ඨාන මේ පරාපරොත්තු මේ නව නිර්මාණ මේ ප්‍රගතිය මම ඊගාට මොකද කරන්න ඕන කියලා මේ හිතක බොහොම සාධාරණ වෙන්නේ මේවා ආදසුකුම විතක්ක බව අඳුර ගන්නවා කියන එක ඒ වෙලාවෙම මම හිතන අමාරුම කාරණාවක් කියලා ඊට පස්සේ ඒ ධම්ම විතක්ක જાතියක් වෙනවා ධම්ම විතක්ක කියලා කියන්නේ ඒකත් උපක්ලේශ වශයෙන් තමයි පොතේ සඳහන් කරලා තියෙන භාවනාවේ පහළ වෙන ඥාණයට ආස කරනවා ධාන උපාන ඕභාසයට වර්ණයට ආශ කරනවා. ප්‍රීතියට සුඛයට පස්සද්ධයට උපේක්ෂාවට සතිය ආදී ඒ අර ජීවන ධර්ම අයින් වුණාට පස්සේ ශ්‍රද්ධාව ඔප්නං වෙනවා. ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාව බාටපත් වෙනවා. වීර්යයක් එනවා රාත්‍රියත් එකයි දවල්ුත් එකයි වෙහසක් නැහැ කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් සතියක් එනවා. යාට හිතනවා දැන් කොයි වෙලාවෙ සතිය තියෙනවා. සතිය කැඩෙන්නේ නැහැ. ඒක උපේක්ෂාවක් එනවා. මට පුළුවන් ඕන දෙයක් බලාගෙන ඉන්න. මේ ඔක්කොම නිකන් තාම මේ පූර්ණත්වයටපත් වෙච්ච වනේ. ලාවට එන දෙවදී යෝගාචරය මෙවුවා අංග සම්පූර්ණ දේවල් කියලා ඇල්ලුවොත්. යෝගාචරය ලේසියෙන්ම තීන්දුව කරන මම රහත් වෙලයි කියලා. ඕනි තරම් තීන්දුව කරන්න කරුණු වෙනවා. අභිඥාවල තියෙන ලකුණු එහෙම නැත්නම් හිතේ හිතාගන්න බැරි දිබ්බ චක්ක දිබ්බ සෝත වගේ දේවල් ඒ වෙලාවට ඇවිලා తాවකාලික යෝගාවචරයට නැත්නම් යෝගාචර ගුරුවරයාට ඇත්ත වශයෙන්ම පේන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒ ඒ අපටලවා ගැනීම ඉතාමත් අමාරු ගලවන්න. ඒ පක්ලේශ වශයෙන් වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා යෝගාචර කල්ලාතෝ දැනගෙන යන්න ඕනේ බාහිර කෙනෙක් ගැන බාහිර තැනක් ගැන බාහිර දෙයක් ගැන බලාපොරොත්තු තිබ්බනම් අසරණයි අනාතයි. තමන්ගේම පමණමයි මේ තමන් තුළින් එන මේ ඥාන ප්‍රීති ඕභාස ප්‍රීති පස්සද්ධි වගේ දේවල් අත් විශ්වාස කරන්න එපා. මේ කට්ටියක් බරුව කරනවා. හරිනම් නැවත නැවත එන්නේ මේක ප්‍රතික්ෂේප කරුවොත් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ටිකේදී මේ මේ විපස්සනා අනුග්‍රහිතය එහෙම නැත්නම් කාලෙන කාලම් භාවයේ තබ්බන් අනුපරවත්කේ මානක් කියන එක බුදුරජාණන් සඳහන් කරන මේක නැවත නැවත මේ ප්‍රීතියට එන්න අරින්ද නැවත නැවත ආලෝකයට එන්න අරින්ද නැවත නැවත ඥානයට එන්න අරින්ද බලන්න ඒකත් පරිණාමයකටපත් වෙනවා පළවෙනි හම්බෙන ප්‍රීතිය නෙවෙයි දෙවියට හම්බෙන්නේ තුන හතර අන්තිමට බලනකොට ඒක නිකන් රැට කරනවා දවල්ට කරනවා ප්‍රීතියවට ගාණක් නැහැ ඒ තරමටම තුච්ච කරනවා මේ තාම වටිනා ගුණ හේතු තියෙනවා නම් එනවා හේතු නැතු අවස්ථාවාදී තියෙන කෙනා තමයි ආපු ගමන් පාටි දාන්න පටන් ගන්න. කෑ ගන්න පටන් අරගන්න. එයා හිතනවා මේක දැන් කොහොම හරි ස්ථිරසාර කරගන්න ඕන කියලා අර ලාවට වෙනකොට මේක අල්ල ගන්නවා. ඒකද වහාම දඬුවම් කරනවා. එචේ යෝගාචර දැනගෙන මම නැවතනද භාවනා කරනවා මේ අද ආවා ඒක හරි ඒක හොඳටම පසුකට සාපේක්ෂයි සතියෙන් තමයි ඉදී මේක හරියටම හෙටත් කරේ අනිද්දත් කරේ ඊට පස්සෙත් පරේ. කියලා මේ හැම එකක්ම අව탁ෂේප කරන්නයි කියලා අපේ ලොකු සංසි කිව්වේ. කවදාකවත් අධිසක්ෂේපයට යන්න බෑ. අධිසක්ෂේපයට ගියොත් උඩට යන්න ගිහලා හොම්බෙන් යන්න වෙනවා. ඒක එදා ඉඳලා අද දක්වාම ශාසනවල තිබුණා. බුද්ධ ශාසනයෙන් පිට සම්පූර්ණ හේතුවට හේතුවක තමයි. කිසි කෙනෙකුට නිවනට යන්න බෑ මොකද ඒගොල්ලෝ නිවනක් වගේ ගැඹීර දෙයක් අරගෙන ඒ කටයුතු කරන්නේ ලාභ සත්කාරද කියන්නේ. මේකෙන් ප්‍රයෝජන ගන්න තකතිරු ඒ තකතිරු කියන නරකයි තකතිරුනේ වචනේ ෂට මායාවී චපල වංචනික ගුරුවරු එදායින්ද අද දක්වා එක විදිහටම හිටියා. බුදුරජාණන් ඉන්න කාලේ සත්‍යාස්ත්‍රු වංශලා හිටියා. කිසි කෙනෙකුට බාධා වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා. මොකද ඒ තරම් තකතිරු අනුගාමිකව ඉන්නවා. මේ පසුගිය අවුරුදු 35 ඇතුළත මට මුණ ගැහිලා තියෙන ප්‍රදේශේ මෙච්චර බොරු කියලා මෙච්චර පච කරලා තියෙදි මුළු රටම කනවනේ. කී දෙනෙක් සායම්බර වල මම දන්න කාලය තුනේ මගේ ජීවිතේ. ඒත් මේ උගත් ඒත් මේ දැනුම තියෙන ඒ තවංක පරදාන කනවා. මොන්නම උපක්‍රමයක්වත් නැහැ. ඒගොල්ලෝත් කතා කරන්න ගියත් අමාරුයි. හොඳම වැඩේ තමයි තියෙන්නේ කවදා හරි මේ ගම්බීරත්වයේ ජීවත් දවසේ අනුපූර්ව ප්‍රතිපදාව තේරුම් ගත්ත දවසේ විපස්සනාදි කරන්න තියෙන මේ වගේ ජීවන තණ්හාමාන දිටි කපන එකයි මේ මම අරයමයා කියාගන්න එක නෙවෙයි කියන එක තේරුම් ගන්න. මම තාම දෝත්මුදුන් දීලා වඳිනවා ගිහි කාලේ මට හම්බුච්ච සත්පුරුෂෝ ටික. ඒකට දිගටම මට කිව්වේ මේ භාවනා කරලා මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කරුවොත් භාවනා තුච්ච වෙනවා. භාවනා කරලා භාවනා කරන්න ඕනේ නේද? ඒක කාටවත් හිතා ගන්න බෑ. මම භාවනා කරන්නේ සෝවාන් වෙන්නයි සකදාගාමී වෙන්නයි කියන්නේ ඉල්ලුම සතුම නීතිය තමයි ඉකොනොමික්ස් තමයි වෙන මොකද කියන්නේ බුදුරජාණන්සේ කියලා තියෙන්නේ නමෝ දේව පුරුෂායඤ්ඤ නමෝ දේව පුරුෂෝත්තම යසතේ නාරි ඥානමේ යම්පිනිසහය ජහයති බුදුරජාණන්සේ කියනවා දෙවියොත් වදිනවා ධාත්මයත් වදිනවා ඒ මහා ඥානීය පුරුෂයාට නමෝ තේ පුරුෂායන්ය නමෝ තේ පුරුෂෝත්තම උත්තම පුරුෂයා මොකද එයා භාවනා කරන්නයි කියලා මොකටද භාවනා කරන්න කියලා එයා දන්නේ නැහැ හැබැයි උත්තරම භාවනාවක් කරනවා. දවසේ සම්පූර්ණ ගෞරවයෙන් කරනවා. මොකටද කරන්න කියලා අහුවොත් යස්ස තේනා විදානාව යම්පි නිසාය ජහජමි මේ අරමුණේ ඉන්නවා කියලා දන්නේ හැබැයි දේව කාර්යයක් කරේ බුද්ධ කාර්යයක් කරේ කරනවා. මිනිස්සුන්ට හිතාගන්න බෑනේ. මිනිස්සේ කාර්ය කරන තුරු කාගෙත් පැවතිල්ලනේ. මොනවා හරි අතවාසියක් නේ බලාපොරොත්තු වෙන්නේ. අතවාසියක් බලාපොරොත්තු වෙන තාක්කල් විපස්සනා වඳුරලා නැහැ. විපස්සනා දිනුවෙන් දිනුවෙන්ට මේක මම කරන්නේ මම හේතු සම්පාදනය කරනවා විතරයි මම ඵල අපේක්ෂාවක් නැහැ ඵලයක් නරකට ආවමි එයාට ගින බෝප්පු කරපන් ඔබට ඕන නම් නැවත නැවත ලොප්පු කරම මම කරන්නේ දරවහනික විතරයි ඉතින් මේකට ගිය මිනිසෙකුට තියෙනවද කොනක් මානසික ආතතියක් එන්නේ මෙහෙම ඉන්න කෙනෙකුට තියෙනවද අසහන කියන එකක් එන්නේ මෙහෙම ඉන්න කෙනෙකුට බලවන්න කවුරුත් කාටයි නිදා කරන්න. මෙහෙම ඉන්න කෙනෙක් කවදාකවත් තමන්ගේ වෙච්ච පැදුරට බණීද? මේක දැනගත්තම නිවන් නොලැබුණා නිවන් ලැබුණේ. ඒ ගුණ ටික තියෙනවා. නමුත් මේ තක් මේ හිතු කරන්නයි අරක දෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ කියපු ගමන් මේ සාමාන්‍ය ජීවිතය ගත කරන කාමභෝගින් වැඩි භවනා ලෝකයේ ආතතිය වැඩි. අසහනෙ වැඩි. ඔය තාම යන්නේ ඉල්ලුම සැපෙම නේද? මේ මොකක්වත් නිසා නෙවෙයි මේ විපස්සනා කියන එක දන්නේ විපස්සනා කියන එක දන්නවනම් මේ භාවනාව දෙන්නේ මානසික ආතති වැඩි කරන්න නෙවෙයි. ඒ හැම දෙයකම තර්කයෙන්ම ගහලා පොඩි කරතයි. භාවනාවෙන් නෙවෙයි, නිවනින් නෙවෙයි. තර්කේ එනකොටම අපිට ආතතියක් ඇවිල්ලා තියෙනවා පොඩ වැඩිලා. එතනම අයින් කරුවට පස්සේ වර්තමාන මොහොතේ නිවන් ලැබලා නෙවෙයි අදුහාන මේ මේ තර්කණේ හරහා නැත්නම් මේ විපස්සනා කියන වචනේ අර්ථය හරහා තේරෙන පටන් අර ගන්නවා පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් සන්තුෂ්ටි කරගතියක් කියන ඒක මේ වෘතු හිතරගත්තිලක් නෙවෙයි මෙන්න මේ தത്വෙට එන්නේ නැතුව කවදාකවත් මාර්ග ඥානයක් එන්නේ නැහැ මේ தത്വය අභිවෘද්ධි බලාපොරොත්තු නිර්මාණශීලීත්ව බලාපොරොත්තු වෙන මනුස්සයගේ ජීවිතය සැලෙනවා කාර්යය ඒ නිසා අමෘතය හම්බ වෙන්නේ මූර්තේ හරහා කියලා මතක තියාගන්න. කවදාවත් තමයි නැති වෙන්න ඕනේ. අරමුණක් නැතුව, කරන්නෙක් නැතුව සිද්ධ වෙන සිද්ධිය දිහා සම්පූර්ණ නොසලින මනසෙන් අනුංග දෙයක් වගේ බලාගෙන ඉන්නකොට මම නැති, මාන්නයක් නැති, තෘෂ්ණාව නැති චිත්තක්ෂණයක් අත්දකින්න පුළුවන්. ඒක හරියටම මරණය වගේ. හොඳටම පණ යනවා වගේ තමයි තේරෙනවා. හැබැයි සැලෙන්න දෙයක් නැහැ. අන්න ඒක උනාට පස්සේ තමයි මේ නිවනේ එහෙම නැත්නම් මේ මාර්ග ඥානවල නැත්නම් විපස්සනා කියලා පැමිණීම වෙන්නේ. මේක උනායි කියලා මොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ. හැබැයි වෙන්නේ ඉස්සලත් ඒ මරණ කන කපන යටගෙන පුච්චනවා කියලා වගේ ගෝස කරනවා. පණ ඇදලා ගන්නවා වගේ මරන්න හදනවා. වතුර වැඩ කියලා ඔබන්න හදනවා වගේ මරන්න හදනවා. වතුර ගහනවා වගේ කරන ඉතින් අපි ඒ වෙලාවට මේ ජීවිතේ මේ කය බුදුන් පූජා කරලා තියෙන්නේ. වෙන්නේ දෙයක් ඔච්චාවයි. මට දැන් සීලී තියෙනවානේ. මට මෙතන සමාධිය තියෙනවානේ. මම ළඟ සතිය තියෙනවානේ. මේක හොඳ වෙලාව කියලා දීනුවම ඒ කිසිම දෙයක් වෙන්නේ නැතුව එහා පැත්තට යන්න පුළුවන්. ඒ නිසා මේ විපස්සනාව කියන එක වරණවා ගත්තොත් නැත්නම් අර්ථකථන දීගත්තොත් ඒකෙන්ම තියෙන නෛර්යානිකත්වයක්. ඒ වචනේම තියෙන නෛර්යානික අද කාගත් මත රඳාපවතින දෙයක් නෙවෙයි කාටවත් හොරගම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කාගත් අධිකාරී ශක්තියක තියෙන එකක් නෙවෙයි කාටවත් යන්න පුළුවන් එකක් නමුත් අපි හිතාගෙන ඉන්නේ වෙන මොකද්ද එකක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා වරින් වර බණ අපා වරින් වර ධර්ම සාකච්ඡා කරපන් වරින් වර මේ සමතෙත් වැඩපන් හැබැයි සමතේ වැඩලා නැතර කරන්න එපා විපස්සනා කරපන් ඒ වඩාගත් සමතේ ඉහිගල දාපන් කාටවත් තේරෙන්නේ මෙච්චර අමාරුවෙන් සාදරෙන් ආදරෙන් ප්‍රේමෙන් දයාවෙන් වඩාගත්ත සමත විසු කරන්න කිව්වම හරි අමාරුයි. ඒකට කෑදරකම තියෙනකන් දාසයි. ඒකට කෑදරකම තියෙනකන් කඹරනවා. ඒකට කෑදරකම තියෙනකන් අපි බත් බැලියෝ. ඒ නිසා සමාධිය හොඳටම වඩන්න මටලා විසිකලා දාන්න. මේ ලෝකේ හැම ශක්තියක්ම වඩන්න හැම ශිල්පයක්ම වඩන්න හැම හැකියාවක්ම වඩන්න තඹයකටම අයින් කරන්න එපා ඔය එකකින්වත් අපිට ඇතිවෙන්නේ වඩන්නේ විසි කරන්නේ තොගෙන් වැඩක් නැහැ කියන විතරයි ඒ නතු මේ ශිල්පය ඉගෙනගෙන උපාධි නම්බුනා ලබන්නේ ඒ නිසා බෞද්ධයා භික්ෂුව යෝගාවචර හැම ශිල්පෙම ඉගෙන ගන්නවා ආරෝ ශිල්ප නතර කරන්නට ගයි බුදුහාමුදුරුවෝ තමයි එකම සුදුසු ආලෝකය ඇති වෙච්ච ඔක්කොම දන්නවා කිසි දෙයක් පෙන්වන්න දෙන්නේ කිසිම දෙයක් පෙන්වන්න දෙන්නේ සීලම හැකියාවල් තියාගෙන කරගෙන ඉන්නවා. නාලගිරියට ඉස්සරහට එනකොට ආනන්ද අහුරන්න හරි සෝරි. අනේ බුදුහමරෝ පතුරු ගහලා බිම හොරාවි. අනේ සුකුමාර චරිතෙනි ඉස්සරහට යනවා. මම දුවන්නේ මේ ඔබ පැත්තට. තවසරක් ආනන්ද ඉස්සරහට යනවා. දැන් මේ පැත්තට යනවා. තවසරක් ආනන්ද මම දුව පැත්තට යනවා. පැතිරුණාට පස්සේ නාලගිරි යතන් හොඳේ පුම්බගෙන දස් දලගද පුම්බවක කන් පුම්බගෙන බුමු පොළව හාරගෙන එනවා. ඒ අර ගුරු ගෝපණිතුමා කියනවා එහෙමකට බඩවල දරුවෙක් වඩාගෙන අම්ම කෙනෙක් පෙරවගෙන ඉල්ල දරුවා වැටෙනවා පාර මැද. ඇතයිල ගහනකොට බුදුහාම කියනවා උඹ මෙහෙවල තියෙන දරුවට විරුද්ධව නෙවෙයි. ඔය දරුවගේ වලෝ මයි ළඟට වරේ. ඊට පස්සේ අත එනවලු ඉස්සරහට ආවොත් කියන මැෂිනා උඹත් ඇත මාත් ඇත බෝකරන වලින් අපාය යනවා. අතට ඩෝප් එක හින්දෙනවා. පිස්තෝල ගන්නෙත් නෑ කඩුව ගන්නෙත් නෑ කඩු සපන්නේ අතෙන් ලගින මගේ ළඟ ආයුධ නෑ. උදාහරණ අබේ මුතුආව තියෙන අද්දක වෙනවා මගේ ළඟ ආයුධ නෑ. උඹත් ඇත මාත් ඇත. ඇත්තට උදාහරණට අත්තු 16 ශක්තිය දිනවා. එතන දැනගන්න. ඔය ජේම්ස් බොන්ඩ් වගේ කස් පිස්තෝල ගන්නයි කඩේ ගන්නේ මොන පච දාපා. කඩේවත්තු කඩුවෙන් නැහිනවා. කිසිම ආයුධයක් ඕනේ කරන්නේ හැම ශිල්පෙම දැනගන්න එකක්වත් අයින් කරන්න ඔක්කොම විපස්සනාට අදාළයි මොකද අපි බුදුහාමුදුරුවෝ ගෝලේ බුදුහාමුදුරුවෝ අරහයි අරහයි කියලා කියන්නේ සුදුසා ඒක කවදාවත් පාවිච්චි කරන්නේ ඒක දෙන්නේ අන්තිම සුඛභෝගී පාවිච්චිය කරේ. නමුත් ඒ වෙනුවට යාගේ නිකුත් වෙන තරංග, යාගේ නිකුත් වෙන ශක්ති සම්බන්ධ තරංග මොකකටද බිම දාන්න බෑ. මනුස්ස ලෝකේ නෙවෙයි, ද්‍රව්‍ය වලත්, අජීවි ද්‍රව්‍ය වලත් දෙවියන්ගේ භක්මගේ පවා කිට්ටුවට එන්නේ නෑ. උදාහරණයකින් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් වඩන ලද මෛත්‍රිය තියෙනවා නම් ඒ බුද්ධලේ හතුරුකමක් හිතන කෙනා වෛරකමක් හිතන එක හුද්ද කැපෙන කඩුවක් දෙකට නමන්න ගියාම වෙන දඬුවම ඉඳ ගන්නවා කිය. එයාම තකපා ගන්නවා. මෙයා නිකමටවත් නරගයි අරමංසලි නොදකින් කියලා හිතන්න මොකද හරි ඒ මෛත්‍රී කරන කෙනා නොදකින් කියලා හිතුවත් ඇති අරමංසල විශාල හානියක් වෙනවා. කවදාකවත් එහෙමත් හිතන්නේ වෛර කරන්නේත් නැහැ. මෛත්‍රී වල බයිමි. විපස්සනා දැනගතට පස්සේ මම මට තේරෙන්නේ ඉතින් නිවන් දකින්න ඕනේ අර නිවනේ තියෙන ඒ ಗುಣ ටික තමයි තේරෙනවා ආතතියක් නැහැ එන ඕන දෙයකට ලෑස්ති සැලසුම් කරන්න ඕනේ වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්න ඕනේ ඔක්කොම පශ්චාත්තාප ජීවිතයෙන් මෙතෙන් එන්න පුළුවන් වුණා නම් තාම මට පශ්චාත්තාප වෙන්නේ මේ ටික යන්න පටන් අරගත්තා පස්සේ බුදුසසුන සඳහන් කරන්නේ ඒක නිකන් කල්බදු ක්‍රමයට ගිය ගත්තා වගේ තව ප්‍රීමියම් එක ගෙවන්න තියෙනවා ගියේ ඉන්න පුළුවන් නේ මොකද කියන්නේ කල්බදු වලට ෆිනෑන්ස් කරනවා. කාර් එක අරගන්නවා. ඒගොල්ලෝ කියන ප්‍රීමියම් එක ගෙවුවට පස්සේ මේක කාර් ගන්න පාවිච්චි කරන පාවිච්චි කරන ගම බුදුදහමේ කියනවා මගේ ಗುಣ ටික ගනින් අරගෙන ඉන්න පරිභෝගයෙන් පාවිච්චි කරපන්. ඔබ ඉවන්නාර ගෙවුවට පස්සේ ඔබට සාමි පරිභෝගයට යනවා. හැබැයි මේ බුදු ගුණ පාවිච්චි කරලා බොරු කරන්න එපා. ඒක තෙය පරිභෝගයට යනවා සහ ගන්නවා. අපි බුදුහාමුදුරුවෝ මේ සියලු ගුණ අරගෙන අපි මේ පාවිච්චි කරන්නේ අපි ණයට ගන්නෙ. අපි ගන්නවා මේ කල්පතුක මේ අපිට ගෙවුවට පස්සේ මේක අයිති වෙනවා. බුදුසන්සේ එතකන් අපිට මේ ෆිනෑන්ස් කම්පැනිෙන් ගෙවනවා. බුදුහාමුදුරුවෝ හොඳ ෆිනෑන්ස් කම්පැනි රන් කරන්නේ. සද්ධාව ඇති කරන්න දීලා තියෙනවා. හැබැයි ඒ කරන ගමන් අපි බණාමින් ධර්ම සාකච්ඡා කරමින් සමත වැඩමින් මේ විපස්සනා කරමින් යනවනම් මම හිතන්නේ ඒ කරන කෙනාට ගෙදර කම්ම කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා. මම හිතන්නේ එහෙම කරන්න කෙනෙකුට ගෙදර තාත්තා කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා. මම හිතන්නේ එහෙම කෙනෙක් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රමණ සෙක්‍රටරි වෙන්න බැරි වෙයි කියලා. ඕන ජොබ් එකක් කරදයි. ඔය බුද්ධකමට බෑ කියන්නේ කම්මැලිකමට බෑ කියන්නේ මොදනවත්කමට බෑ කියන්නේ ඕන ජොබ් එකක් ඕන දෙයක් කරන්න පුළුවන් විපස්සනා කවදාකවත් හරස් කපන දෙයක් නෙවෙයි තියෙන දේ ඝර්ෂණය පීඩනය අපහසුව අඩු කරන මිසක් භාවනා කවදාවත් කිසිම දෙයකට බාධා කරන්නේ නැහැ. ඒක බුරුම පඬිස්සාසෙ කියනවා. සමහර සංඝයා දිහා බැලලා කියනවා මේ මේ වැඩ සංඝයාට ගැලපෙන්නේ නැහැ. සංඝයා මෙහෙම කරන්න හොඳ නැහැ කියලා. උන්දල දන්නේ නැතුව සංඝයා කියන්නේ කවුද කියලා. බුදුහාමුදුරන්ගේ ගෝලියා අපිට උනත් බැරි. උගුණ මහණෙන්ද දරුව සංඝයාට ඇඟිලි දික් කරන්න එනවා. මේවා අනංගේ වැඩ බලාගන්න. අපි දන්නව කරන්න ඕනේ දේ. එන්න එපා කියලා දිකරන්න අපි බුදුහාමුදුරුවන් වෙනුවට බාත්ම දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ අරලයි. අපිත් උත්සාහ ගන්න අරල වෙන්නයි. ඒ නිසා ඕන දෙයක් අපිට කරතයි. මුදෙක කියනවා නෑ නෑ භාවනා කරනකොට සිටින් ඉඳින් කරන්න ඕනේ. කියන කියන දේ කරන්න ඕනේ කියලා. ඒ භාවනා දන්නේ නැතිකම නැත්තම් විපස්සනා දන්නේ නැතිකම ආරම්භයේදී ඇත්තට එහෙම තමයි. නමුත් වැඩෙනකොට වැඩනකොට තේරෙනවා තමන්ගේ අතු විචි හිහිලා මල්පල ගැන්නේලා මේක වැවෙනවා වැදෙනවා මිස කිසිම දෙයක් බැරිකමකට නොහැකිතාවකටපත් වෙන්නේ නැහැ. නිසා දෙන්න දෙන උත්තරම දායාදේ දරුවන්ට විපස්සනාව නමුත් මතක තියාගන්න අර සීලය නැතුව සමාධිය නැතුව විපස්සනාව දෙන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ජීවත් වෙන්න බලන්න තමන් වඩාගෙන ආපු ගුණ චරිතය හැටියට මේක මුදුන්පත් කරව ගන්න. මුදුන්පත් කරවගෙන ඒ කාටවත් බණ කියන්න ඕනේ ඒ සත්පුරුෂ ජීවිතයක් ගත කරනට යාගෙන් නිකුත් වෙන ඒ කම්පන වේගවලින්ම ඒ බණ කියවෙනවා. ඒක නිස්සද්ද බණ. කෑ ගහන කියන කරන්න ඕනේ නැහැ, වහබන ගන්න ඕනෙත් නැහැ, භාවනා කරනවා කියලා තරහ වෙන්න ඕනෙත් නැහැ. ඒක පැතිරෙන්න ගියාට පස්සේ අපි සාසනයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කෙනෙක්ගේ සාසනයට සිද්ධ වෙන සේවයක් පුංචි නැහැ. එනිසා අවුරුදු 2600ක් ආපු ශාසනයක් අපේ කරපිටට ඇවිල්ලා තියෙනවා. අපි මේ විදිහේ සංభాෂණේ කියලා ඉන්න වෙලාවක සත්පුරුෂ සංචයෝනේ කියලා ඉන්න වෙලාවක අපි මේ පණිවිඩය අපේ දෙවෙනි પરම්පරාවට ගියේ නැත්තම් ඒක විශාල විසුකම් පැහැරීමක්. යුග මෙහෙරක් අතහැරිලා. ඒකට කියනවා නිමි પરම්පරාව කියලා. මේක නිමි પરම්පරාවට යන්න දෙන්න එපා ආනන්ද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක පුළුවන් තරම් තමයි ජීවිතේ ආදර්ශයෙන් පෙන්නලා ඉතුරු අයටත් තමන්ගේ ඊගාව પરම්පරාවටත් මේක මල ශාසනයක් කරන්නේ නැතුව සජීවී ශාසනයක් කරන්න නම් අපිට බුදු පුළුවන් වෙලාවේ මේ කියන විදිහට කාලසූත්‍රය දැනගෙන මේ කරුණු හතර කරන්න පුළුවන් මේ වගේ ඒකට අපකපු වෙච්ච පිළිසකට මේක කිව්වොත් හරියට ලැජ්ජා හිතෙනවා හරියට බය හිතෙනවා අනේ මොනවද අපි කරන්නේ කියලා. මේ වගේ පිළිසෙට කියනකොට යම් ප්‍රමාණයකට සතුට වෙන පුංචි පුංචි කාරණා තියෙනවා. අන්න ඒ සතුට තව තවත් වැඩි කරගෙන මේ දුක්ඛයෙන් පෙළෙන මේ ලෝකේ අසහනයෙන් පෙළෙන මේ ලෝකේ තමා විසින් දුක වවාගෙන කරන මේ ලෝකේ තමා විසින් සංස්කාර කරන මේ ලෝකයට ආදර්ශයක් වෙන්න හැම මොහොතෙම විස්රාම වෙන වැඩ පිළිවෙලක් හැම මොහොතෙම හුදකලා වෙන වැඩ පිළිවෙලක් හැම මොහොතෙම විවේක වෙන වැඩ පිළිවෙලක්. හැම මොහොතෙම සාමකාමී වෙන වැඩ පිළිවෙලක්. ඒක දෙන්නෙක් එකතුව කරන්න නම් බෑ. මම දැන් මෙතන කියන උපමානේ පමණමයි සිද්ධ වෙන්නේ. අපි නිකමට හරි හිතුවොත් මෙයක් මෙහෙම වෙන්න ඕනේ නැත්තම් මෙහෙමයි කියලා එතනම අසහනේ. හොඳට මතක තියාගන්න මේක සිද්ධ වෙන්නේ එකම උපමානයක. මම දැන් මෙතන කියන එකේ මේකයි ආගමේ තියෙන වෙනස ආගම අපි ඔක්කොම කියා ගන්න හදනවා. ධර්මයේ තියෙන්නේ පුළුවන්කම සුද්ධ කරලා ස්කෘත්‍ය අඩු කරලා හැකියාවන් ටික මතු කරලා දිනු කරන එක නිසා එක එක්කනට තම තමන්ගේ ශාසන අභ්‍යන්තර ශාසන බාහිර ශාසන දිනු කරගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් මෙතෙක් කළ සියලු ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා දේශනාවලියේ දේශනාවේ સમાප්තිය මෙතන සඳහන් කරන සියලු දිනාටම සනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි අවස්ථාව කරගන්නවා මේක සියලු දෙනාට පින් පැමිණීම සඳහා නැත්නම් අනුමෝදනා ශීර්ෂයෙන් මුදිසා ශීර්ෂයෙන් සියලු දෙනාට පින් පැමිණීම සඳහා විශේෂයෙන්ම දැන් මොදන පින් මෙපිනි උදව්පකාර කලාව සංවිධානය කලාව සියලු දෙනාමත් අප අපගේ සියලු ඥාතීනොත් අපි මේ සාදුකාරණාදී දෙනවා අහලා පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් සාදුකාරය පවත්වමු සාදු සාදු සාදු අප අපටත් අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමට ප්‍රාර්ථනා නැවත නැවත මතක් කර ගැනීමට ඒ අනුව ඉදිරියට යාමට මේ රැස් කර ගන්නා ලද කුසල 100 හේතු වාසනා වේවා කියන අදහසින් අපි ඊත්තාවතා ආදී කාථා සජ්ජානාට පෙළඹෙමු එත්තාවතා චනම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චනම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චනම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ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 සාදු අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුපත්ත්‍ත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච වතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු